අපි ඊගාව එකටයි මේ සූදානම් වෙන්නේ. ඒ 12ෙදීම අපි කලේ මේ ධර්මදේශනා දවස දවසේ ඉදිරිපත් කරන ධර්මදේශනාව එකිනෙකට සම්බන්ධ වෙන විදිහට ධර්මදේශනා මාලාවක් එහෙම නැත්නම් දේශනාවලියක් විදිහට ඉදිරිපත් කරන එක. මේ දේශනාවලියම සඳහා අපි සරුවචන් වහන්සේ විසින් දේශනා කරන ලද හොඳයි කියලා හිතෙන සූත්‍රයක් ඉදිරියපත් කරගෙන ඒ සූත්‍රය අනුව ඒ දේශනාවල දේශනා මාලාව පවත්වන එකයි කලේ ඒ නිසා අපට හැකියාවක් ලැබුණා දවසින් දවස මේ දේශනාව දිගේ ගැඹුරකට යන්න මොකද එකම පිරිසක් එකම වහලයක් ඇට නැවත නැවත හමු වෙන වාතාවරණ යටතේ ඉතින් අද මේ වැඩමුළුව සඳහා මම වටිනා සූත්‍රයක් ඉදිරිපත් කරගත්තා. නම වශයෙන් කියනවා නම් පහාරාද සූත්‍රය. මේ පහාරාද සූත්‍රය සර්වඥ භාෂිත ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංග්‍රහ වෙලා තියෙන්නේ. ඒකේ අංගුත්තර නිකාය කියන පොතේ අට්ටක නිපාතේ කරුණු 8 ඒවා සඳහන් අට්ටක නිපාතේ මේක සඳහන් වෙලා තියෙනවා. මේක හරි විචිත්‍ර සූත්‍රයක් සාමාන්‍ය ලෝකේ පවතින සාමාන්‍ය බුද්ධිය අල්ලාප සල්ලාප වල පාවිච්චි වෙන කරුණු එතන ලෝකායත විෂය ප්‍රයෝජන අරගෙන සරුවත්යන් වහන්සේ ඒ දේශනා විලාස වශයෙන් නෛර්යානික ශ්‍රී සද්ධර්මයේ ඒ මගින් ඒ මතින් විවරණය කරනවා විස්තර කරනවා විභාග කරලා දක්වනවා ඉතින් මේ දෙකේම මහ පුදුම ගැඹීරත්වයක් එහෙම නැත්නම් ਸਰවඥ භාවයක් සියල්ල දක්නා සියල්ල දන්නා ස්වરૂපේ පේන්න තියෙනවා ඒ මොකද ඒ නිකමඩ පේන්නේ නිකන් සංසන්දනයේ සඳහාගත්ත උපමා උපමේ ගැළපීමක් වශයෙන් නමුත් මේ උපමාවේ පුච්චර ගැඹුරක් අල්ලලා තියනවාද මේ අවුරුදු 2600 ඇතුළත අඩු ගන්න මේ උපමාවේ විස්තර විස්තරවලට කාටවත් අභියෝග කරන්න පුළුවන් වෙලා නැහැ උපමේය නම් ඉතින් සරුවච්ච විශයක් මොකද නෛර්යානික සීසත් ධර්මයකට ඉතින් කවුරක්වත් අයිතිවාසිකම් කියන්නේ නැති නිසා අපිට ඒක පිළිබඳව ප්‍රශ්නේ මතුවෙන්නේ නැහැ. නමුත් උපමාවේවත් අඩු ගානේ කිසිම තැනක ඉදිරිපත් කරන ක්‍රමයේ හැටියෙන් නැත්නම් උපමාය ගන්න සාරය අදත් එකයි එදත් එකයි. ඉතින් මේ බහරාජ සූත්‍රයේ නිදානේ නැත්නම් ජාත්‍ය ආරම්භේ එහෙම නැත්නම් උප්පත්ති කතාව කියනවනම් මේ සර්වචනාංශේ බුද්ධත්වයෙන් අවුරුදු 10 12 ගියාට පස්සේ වේරංජාවේ පුචිමන්ද පූලේ කියන ඒ කියන්නේ පුචිනම් යක්ෂයා වැඩ හිටපු නලේරු නම් යක්ෂයා වැඩ හිටපු පුචිමන්ද කියලා කියන්නේ ගොරක ගහකට ගොරක ගහක් පදනම් කරගෙන තමයි සරුවචනාංශය ඉඳලා තියෙන ඉතින් අනිකුත් සංඝයායේ වනසණ්ඩේ වැඩවසලා තිනවා අසල තියෙන ගොදුරු ගමඩ තමයි වේරංජාව කියලා කියන්නේ මේ වගේම ආරම්භයක් නැත්තම් නිදානයක් නැත්තම් උපපති කතාවක් තමයි තියෙන්නේ විනය පොට විනයටත් විනයත් පටන් අරගන්නේ විනය දේශනා පටන් අරගන්නේ ඒත මේ ඒකං සමයන් භගවා වේරංජායන් වේරති නලේ රූපචුමන්ද මූලයේ කියලා කතාවේ මේ පහරාද සූත්‍රයත් පසුවිම දෙන්නේ ඒ වේරංජාව ආශ්‍රයකට තිබෙන කැලේ ඒ නලේරු කියන යක්ෂයා වැඩ හිටපු යක්ෂ ආරෝඪ වෙච්ච ඒ කොරක ගහක් තමයි මුලලා තියෙන්නේ. ඉතින් ඒ වෙනකොට චාරුවචනාංශයේ පහළවීම දැනගත්ත මේ පහාරාධනම අසුර ඉන්ද්‍රයා ඒ චාරුවචනාංශයේ දකින්න ආසාවෙන් ඉන්නවා නමුත් වැඩ වැඩි කම නිසා දවසින් දවස කල් ගිහිල්ලා යන්න වෙලාවක් හම්බ වෙන්නේ මේ ඒ අසුර ලෝකයේ විස්තරයක් මේ වෙලාවේදී අටුවාව අවස්ථාව අරගෙන ඉදිරිපත් කරනවා වේපචිත්‍ය අසුරේන්ද්‍රයත් රාහු අසුරේන්ද්‍රයත් පහරාද කියන අසුරේන්ද්‍රයත් තමයි ඒ අසුර බලකායේ ප්‍රධාන ප්‍රධානීන් විදිහට කටයුතු කරලා තියෙන්නේ. එතකොට ඒ අසුර නායකයෝ මේගොල්ල මේගොල්ල සාමාන්‍යයෙන් මහා මොහොත ආශ්‍රය කරගෙන තමයි මේ පහරාදගේ කට්ටිය ඉඳලා තියෙන්නේ. මේ කට්ටියට සමහර තැන්වල නාග කියන නමින් සඳහන් කරනවා. යක්ෂ සහ නාග ගෝත්‍රිකයෝ විජය රජු වෙනකොට ලංකාවේ හිටියයි කියලා කියනවා. ඉතින් මේකට පරණ පරණ නෙවෙයි දැන් ඉන්න පුරාවිද්‍යා කට්ටිය කිව්වේ යක්ෂ ගෝත්‍රිකයෝ කියලා කියන්නේ ගොඩගොවිතැන් කරන්නේ නැත්නම් නාග ගෝත්‍රිකයෝ කියලා කියන්නේ මුහුදු ගිහිල්ලා මාළු අල්ලගෙන ජීවත් වෙච්ච නාවිකයෝ කියලා ඒකට කිට්ටුවක් තියෙනවා මේ පහරාදාසුරේන්ද්‍රයාගේ බලමුණුව මහා සමුද්‍රය තමයි ඉඳලා තියෙන්නේ. ඉතින් මේ ඒ වේපචිත්තේ රාහු පහරාද කියන මේ අසුර නායකයන් අතරෙත් පහරාද ප්‍රධානතා කරගෙන තිබිලා තිනවා. හැබැයි බැලු බැල්මට පේනවා සම්‍යක් දෘෂ්ටික ගතිය. සාදුවචනාංශයේ දකින්න ආසාව තිබිලා තිනවා. නැත්තම් සාරවත්න ධර්මයේට සාරවත්නාංශයේ දේශනා කරන ධර්මයේට ගරු කරන ගතියක් පේන්න තියෙනවා. ඉතින් ඒ අසුරේන්ද්‍රයා සර්වචනංශ හම්බෙන්න යනවා ඔය සර්වචනංශ වේරංජාවේ නලේරු පුච්චමන්ද මූලේ වැඩ ඉන්න වෙලාවේ ගිහිලා භාගතුන්ට වැඳලා එකත් පසව වාඩි වෙනවා. ඒ වන්දනා කළ එකත් පසව වාඩි වෙනවා කියන එකත් අටුවාව මේ පෙළේ සඳහන් වෙන හුඟක් වෙලාවට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන බුදුහාමුදුරෝ දාන්න කෙනෙක්ගේ හැසිරීම තමයි. එහෙම නැත්නම් යක්ෂයෝ එහෙම නැත්නම් අසුරයෝ බුදුරජාණන් ශ්‍රී ළඟට ආපුවාම එහෙම හිටගෙන වන්දනා කරන්නෙත් නැහැ හිටියවනම කතා කරනවා. භික්ෂුවක් වුණොත් ඉඳ ගන්නවා. පත්කඩ එලලා වාඩි වෙලා ඉඳ ගන්නවා. ඒකට නිසින්න කියන පදේ තමයි පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ හොඳටම දන්නවා සරුවච්චන් සිතක බලා ගන්න ගිහිල්ලා පත්කඩ එල්ල තුන්සරයක් වන්දලා ඉස්සරහ වාඩි වෙන්නේ පැත්තකට යනවා. මේ වේපචිත්‍ය අසුරේන්ද්‍රයත් අභිවාදෙත්වා ඒක මන්තන් නිසීදී. සරුවච්චන් වහන්සේට වන්දනා කරලා එක එකත් පසක වාඩි වෙනවා කියනවා ඍජුව ඉස්සරහින් ඉඩ තියෙනවා. සර්වචනස හම්බෙන්න ඕන කෙනෙකුට ඉඩ තියෙනවා. වන්දනා කරලා පස්සේ ඒ පැති දෙකේ තමයි ඒක ඒකමන්තං එකත් පස්සෙක කියලායි අපි සිංහලට පරිවර්තනය කරන්නේ. එහෙම වාඩි වුණාට පස්සේ අසුරේන්ද්‍රයා බුදුහාමතු ඉස්සරහදී ගොළු වෙන ගතියක් වමයි තමයි පේන්න තියෙන්නේ. ඒක අටුවා විස්තර කරනවා ඒ තෙද නිසා සර්වචනස කියන ගෞරවේ නිසා තරුවචනාංශයට වචනයක් කතා කරගන්න යාට බැරි වෙනවා. නමුත් සුහදකම තියෙනවා. එහෙම නැත්නම් අල්ලාපසල්ලාපයකට සුදුසු අවස්ථාවක් ඒක. එතකොට තරුවචනානවා අපි පන මේ පහරාද අසුරා මහා සමුද්දේ අබිරමාමීති. බුදුරජාණන්සේ කතාව පටන් අරගන්නවා. මේකත් සමහර තැන්වල බුද්ධාචින්යක් විදිහට සඳහන් කරලා තියෙනවා සරුවචනාංශයේ ආචාර ධර්මයක් නොන නොකඩවා පවත්වන ධර්මයක් විදිහට ඈත පළාතින් ඉඳලා කවුරු හරි ਸਰුවචනාංශේ දැක බලා ගන්න ඉදිරියට ඉදිරිපත් වුණොත් අනුනොත් පළවෙනි වචනේ ਸਰුවචනාංශේ තමයි ප්‍රකාශ කරන්නේ කොහොමද කියලා අහනවා ආපු ගමන වෙහෙස නැද්ද කලා ක්ලාන්ත වෙන්නේ නැතු වෙන්න පුළුවන් වුණාද ආදි වශයෙන් ආගන්තුක සත්කාරයේ පළවෙනි වචනේ ਸਰුවචනාංශගේ නිකුත් වෙනවා හැබැයි කවදාකවත් ਸਰුවචනාංශේ කවුරු ආවත් පෙර ගමන් කරන්නේ Taman ළඟට ඇවිල්ලා වන්දනා කරාට පස්සේ අල්ලාප සල්ලාප කරන කියන්නේ අපි සම මේ සුහදකම පැවැත්වීම පිළිබඳ වචනයක් කතා කරනවා. මේකෙදී ආගිය ගමන් විස්තරෙත් නෙවෙයි මේ පහරාද අසුරෙන්දෙන් අහන්නේ අපි පන පහරාද අසුරා මහා සමුද්‍රයේ අබිරමාමීති. ඒ කියන්නේ දෙන්නට දෙන්න දාන්න වගේ සරුවචනාංශයේ මේ ශාසනයට එහෙම නැත්නම් සම්‍යක් දෘෂ්ටික පිරිසට නායකත්වය දෙනවා පහරාදාසුර ඉන්ද්‍රයා ඒ අසුරනිකායට නායකත්වය දෙනවා අහනවා පහරාදකින් පහරාද උපේනිකායේ අසුරයෝ මහා සමුද්‍රේ වාසය කරනකොට බොහොම එක අභිරමණය කරනවාද කියලා. ඒ කියන්නේ ඒකේ ජයට ජීවත් වෙනවාද කියලා. මහා සමුද්‍රයේ සන්තෝෂෙන් ජීවත් වෙනවාද කියලා. එතකොට ඒකට ආස්තික උත්තරයක් දෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. අසුරා මහා සමුද්දේ අබිරමතිටි. එහෙමයි ස්වාමීන් වහන්සේ මාගේ යටත් ඇසියෝ නැත්තම් ඒ අසුර සේනාව අසුර නිකාය මහා මේ සමුද්‍රය සුවසේ කල්ගත කරන නැත්නම් අබිරමණය කරනවා කියලා. එතකොට සර්වචනංශේ මේ සාකච්ඡාව ධාර්මික ගැඹුරු පැත්තකට ගෙනියීම සඳහානවා කතිපන ප්‍රහාරාද මහා සමුද්දේ අච්චරිය අභූත ධම්මා දිස්වා අච්චරිය අභූත ධම්මා යේ දිස්වා අසුරා මහා සමුද්දේ අබිරමාති අබිරමාමි තීති පහරාදේ ඔබගේ අසුරනිකායේ ඒ අසුරයෝ මහා මුදේ කුමන වූ ආශ්චර්ය ධර්ම දැකලද කුමන වූ අద్භූත ධර්ම දැකලද නැත්නම් දකිමින් දකිමින්ද මුදේ මහා සමුද්‍රයේ අබිරමණය කරන්න කියලා එහෙම නැත්නම් ඒ ඇත්තෝ සන්තෝෂෙන් ජීවත් වෙන්නේ මොන මොන කාරණා නිසාද? මොන දේ දැකලාද මොන දේ ගැන සතුටින්ද කියලා. එතකොට කියනවා මේ මහා සමුද්‍රයේ කාරණා 8ක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒ ස්වා ඒ කාරණා 8 නැත්නම් මහා සමුද්‍රයේ ගති ලක්ෂණ 8ක් තියෙනවා. කවදාවත් නොසැලෙන ලක්ෂණ 8ක් තියෙනවා. අන්නේ ලක්ෂණ 8 අද්භූතයි ආශ්චර්යයි. අන්නේ අද්භූත වූ ආශ්චර්ය වූ කාරණා අට දැකලයි අසුරයෝ ඒක තමන්ගේ gedara කරගෙන ඉන්නේ. එහෙම නැත්නම් ඒක අභිරමණය කරන්නේ. නැත්නම් ඒක පදනම් කරගෙන ජීවත් වෙන්නේ. මෙන්න මේ කාරණා අට නිසායි මේ සූත්‍රය අංගුත්තර නිකාය අටක නිපාතයට වැටලා තියෙන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ නිදානේ ඉඳගෙන මේ අසුරේන්ද්‍රය ඉදිරිපත් කරන මේ කාරණා අට අපි මේ සමුද්‍රය පිළිබඳව මහා භූමිය පිළිබඳව ඩිප්ලෝමා එකක් ගන්න හදනව නෙවෙයි. නමුත් ඒකෙන් ගන්න කාරණාව අරගෙන පසුවට මේ සූත්‍රයේ දෙවෙනි භාගයේදී මේ අසුරේන්ද්‍රය අසරුවචන්නාසෙත් එක්ක මේ කාරණා එකින් එක විස්තර කරලා පස්සේ සුහදකමක් ඇති වෙනවා. ඇති වෙලා සරුවචන්නාසෙන් අහනවා ස්වාමින්වහන්සේ ඔබ වහන්සේගේ ශිෂ්‍ය පරම්පරාව මේ ශ්‍රමණයෝ ශාසනය අබිරමණය කරනවාද කියලා. ඒතර බුදුරජාණන්ස කියනවා පහරාදේ මේ ශ්‍රමණයෝ සර්වච්ඡ ශාසනය අබිරමණය කරනවා කියලා. එතකොට අසුරෙන් ධානව ස්වාමීන් වහන්සේ මොන මොන ධර්ම දැකලාද නැත්තම් මොන මොන ආනිසංස නිසාද ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ නැත්නම් මේ ශාසනයේ ඉන්න උපාසක උපාසිකා භික්ෂු භික්ෂුණී කියන සිවණක් පිරිස අභිරමණය කරන්න කියලා. එතකොට බුදුරජාණන්ට හරියටම රාසුරේන්ද්‍ර දීපු කරුණාට අරගෙන ඒකටම ශාසනික ලක්ෂණ ඉදිරිපත් කරලා පුදුමාකාර ලස්සන ගැළපිල්ලක් කරනවා. එතකොට පේනවා ඒ කාරණා අටේ නිවන නැහැ. නිවනේ ලබන්න ඉස්සර වෙලාමත් ශාසනයේ තියෙන මේ බැලුව බැල්මට පේන ලකුණු වගේක්. නිවනත් අඩංගුයි. නිවන දැක්කට පස්සේ අභිරමණය කරනවා කියලා කියන දෙයක් ඇත්තේ නෑ. ඒක ඉතින් කාටවත් පැහැදිලි. නමුත් ඒ නිවනේ නිසා නැත්නම් නිවන පදනම් කරගත්ත සාසනයෙන් විහිදෙන මේ සුවඳ අටක්, ಗುಣ අටක්, න්‍යාය ධර්ම අටක් තියෙනවා. අන්නේ අට නිසා මේකේ ශ්‍රමණයෝ ශාසනය අභිරමණය කරනවා කියන්නේ. ඉතින් අපි වාගේ ජීවිතේ කැප කරලා සුළු කාලයකට හරි සීලයක පිළිපදලා සමාධියකින් ප්‍රඥාවකින් ඒ සරුවච්චන් වහන්සේ පෙන්වවදාරන්ට යෙදිච්ච ඒ પરමාර්ථයට ළඟාවෙන්න කටයුතු කරන පිරිස් වලට මම හිතනවා මේක පැහැදිලිව ඇඳපු ඉරක් වාගේ හොඳ යොමුමක් ගුණයක් ලබා දෙයි කියලා මහා සමුද්‍ර යම් ආකාරයකට අසුරයෝ අභිරමණය කරනවාද ඒ වගේ කාරණා කාරණා තේරුම් අරගත්ත නැත්නම් සම්‍යක් දෘෂ්ටික පිහිටිච්ච නියම දර්ශනයක් ඇත්තා වූ තාම නිවන් නොදැක්කත් හරි පෙතට හරි මාර්ගයට වැටිච්ච යෝගාවචරයකට කියලා කියමු. ඒ යෝගාවචරයට අභිරමණය කළ හැකි, අභිජාමනය කළ යුතු, නැත්නම් අභිරමණය අතින් දාත යුතු මේ කාරණා ගාක් වෙලාවට චිත්ත ශක්තිය ඇතිකරනවත්, අදිෂ්ඨාන ශක්තියක් ඇතිකරනවත් ਸਰවචනාංශය පිළිබඳව ශ්‍රද්ධාවක් කුසල ඡන්දයක් පහළ කරන්නත් විශේෂයෙන්ම අදිමොක්කය කියන පෙරදක්ම Taman යන පාරේ ඉස්සරහා දැක්ම ලබා ගැනීමට මේ කරුණ උදව් වෙනවා. ඉතින් ඒක තමයි අපි දවසක් කරලා දවසින් දවස විස්තර කරලා දැනගන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට පළවෙනි කාරණාව තමයි අද අපි අද දවසේ මාතෘකාව වෙන්නේ මේ කරුණ අටෙන් මහා සමුද්දේ බන්තේ අනුපුබ්බ නින්නෝ අනුපුබ්බ පෝනෝ අනුපුබ්බ පබ්බහාරෝ මහා ස්වාමීන් වහන්සේ මේ මහා සමුද්‍රය නින්නය වෙරළ අනුපූර්වෙන් ගැඹුරු වෙන සුළුයි අනුපුබ්බ පානෝ පෝනෝ ප්‍රවණතාවය මුහුදට යන්න යන්න යන්න ප්‍රවණතාවයේ ගැඹුරු වෙන එක තමයි ඒකේ ස්වභාවය අනුපුබ්බ පබ්බහාරෝ ඒ ප්‍රපාත ස්වરૂපයක් තියෙනවා ගොඩබිම ඉඳලා මුහුදට යනකොට ගැඹුරු භාවය ක්‍රමයෙන් සිද්ධ වෙනවා ඒ වගේම න ආයතකේන ආයතකේනේව පපාතෝ පටන් ගන්නකොටම ප්‍රපාතයක් නැහැ පටන් ගන්නකොටම හෙලක් නැහැ පටන් ගන්නකොටම ලොකු කඩාවැටීමක් නැහැ මේක තමයි අසුරේන්ද්‍රයාගේ ප්‍රකාශය එයා මහමුදට අධිපතියා එයා දකිනවා එයාගේ රාජධානියේ යම් කිසි කෙනෙක් බැස ගන්නවා නම් ඒකට මේ අනුපුබ්බ නින්නෝ අනුපුබ්බ පෝනෝ අනුපුබ්බ පබ්බහරෝ ඊට පස්සේ සරුවචනාංශයෙන් අර ඇහුවට පස්සේ සරුවචනාංශේ ඒ වගේම කියනවා සුරේන්ද්‍රේ යම් ආකාරයකින් ඔබ නායකත්වයේ දෙන නැත්නම් අධිපතිකම ධර්ණ මහා සමුද්‍රය අනුපුබ්බ නින්න අනුපුබ්බ පෝන අනුපුබ්බ පබ්බහර වෙනවා වගේ මගේ මේ ශාසනයත් අනුපුබ්බ කිරියා අනුපුබ්බ සික්ඛා අනුපුබ්බට ප්‍රතිපදා න ආයතකේනේව පපාතෝ මගේ මේ ශාසනයත් අනුපූර්වයේ ශික්ෂාවක් තියෙනවා අනුපූර්ව ක්‍රියාකටයුත්තක් තියෙනවා අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ ප්‍රතිපදා අනුපූර්ව ප්‍රතිපදාවක් තියෙනවා ඉතින් මෙන්න මේ අනුපූර්වත්වය ක්‍රමයෙන් ගැඹුරකට යන ගතිය මේ ශාසනයේ තියෙන ඉතාමත්ව වටිනා ඒ වගේම බොහොම ස්වභාවික පද්ධතියක තිබිය යුතු ලක්ෂණයක් ඒ නිසා මේක එක රැයකින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. එක බණකින් වන්නන්න පුළුවන් ධර්මයක් මේකේ නැහැ. යම් තැනක අපි ඉන්නවද ඊට වඩා හොඳ දෙයකට ඊට වඩා ගැඹුරු දෙයකට පාර පේන එක අද සිද්ධ වෙනවා හෙට වෙනකොට ඒකට ගියාට පස්සේ ඊට වැඩිය ගැඹුරකට පාර පේනවා ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් මේ අනුපූර්ව වැඩපිළිවෙල තමයි සරුවචනාංශ ඉදිරිපත් කරන්නේ ඒතකොට සරුවඥන් වහන්සේ කියලා කියන්නේ සම්පූර්ණ ලෝකය පිළිබඳව ලෝකවිදු ගුණී ඇති සංස්කාර ලෝකේ සත්ත්ව ලෝකේ අවකාශ ලෝකේ පිළිබඳ හොඳ හොඳ විනිවිද පෙන දැනීමක් තිබුණා. ඒ නිසා උන්වහන්සේට මේ ගැඹුරු ධර්මය බෙදා හදා ගැනීමට සංනිවේදනය කර ගැනීමට සුදුසුකම් පද්ධතියක් ඉදිරිපත් කරන්නට ඉඩ තිබුණා මේ ගම්බරු ධර්ම නිසා මට මෙන්න මේ මේ විදිහේ සුදුසු යත්තන්ට විතරයි උගන්වන්නේ කියලා. නමුත් උන්වහන්සේ කවදාකවත් නැ උන්වහන්සේ manussකම පමණමයි සුදුසුකමකට සැලකුවේ නිසා ත්‍රිපිටකයේ අනන්තස් මේ සූත්‍රතා සිද්ධි සම්බා සම්බන්ධලා තිනව සෝපාක වගේ පුංචි දරුවෙක් ඒ වගේම පටාචාරා වගේ වල්මත් වෙච්ච නන්නත්තර වෙච්ච අම්මා කෙනෙක් එහෙම නැත්නම් අඟුලිමාල වගේ දාමරිකෙක් ඒ මොනම සුදුසුකමක් අසරුවචනanse දැනගත්තේ නැහැ අවශ්‍ය කරලා කිව්වේ නැහැ. නැන්සේ පුදුමාකාර ගෞරවයක් තිබ්බා manussකමට. ඊට පස්සේ එතන ඉඳලා මේ සාමාන්‍ය තියෙන manussකමේ ඉඳලා අවසානයේ සර්වඥතා ඥානයවත් අසවලට ලබා ගන්න බෑයි කියලා සීමා කරේ නැහැ. දැන් අනිකුත් ආගම් වල තියෙනවා ඒ දේවත්වය නායකත්වය නැත්තම් නිර්මාණශී මූලික බැංකාරයේ தත්තට මොන තරම් කෙරුවක කාටවත් යන්න බෑ. ඒක වෙනමම දෙයක්. ඒක මේ ලෝකෙට අයිති නෑ. එයා තමයි සියල්ල දත් සියල්ල කර දෙන්නා වූ සියල්ල තුල ජීවත් වෙන්නා වූ අධිකාරී ශක්තිය. එතන කාටවත් වෙන්න බෑ. ඒ නිසා ඒක හැමදාම දිව්‍ය ලෝකේ අහසේ උඩ බලාගෙන බලන්න ඕන දෙයක්. නමුත් සරුවචනාංශේ ඒ සර්වඥතා ඥාණයටපත් වෙලත් අභීතව ප්‍රකාශ කරා මම මිනිසෙක් කියලා. ඉතින් ඒ නිසා මේ අනුපූර්ව ප්‍රතිපදාව යම් තැනක අපිට දැක ගන්න ලැබෙන්නේ නැත්නම් ඒක මතක තියාගන්න අනිවාර්යයෙන්ම සංකරතාවලට අනිවාර්යයෙන්ම ප්‍රශ්නවලට නැත්නම් මුලේ අවුල්තාවලට යොමු කරනවා. ඒක නිසා ශාසනික වැඩවල හැම වෙලාවෙම අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ පටිපදා මේක විශේෂයෙන්ම සරුවචනන්සේගේ පරිනිර්වාණ සූත්‍රයට යනකොට සරුවචනන්සේ අවුරුදු 45ක අත්දැකීමෙන් කතා කරන හැම වෙලාවෙදීම ওই අනුපූර්ව ශික්ෂාව නැවත නැවතත් නැවත නැවතත් ඉදිරිපත් කරන්න යෙදුණා. ඒක අර අවුරුදු 45 සාමාන්‍ය මිනිස්සු දැකලා ඒ මිනිසුන්ට මේක දෙනකොට කොහොමද දෙන්න ඕන. ඉතින් ඒ නිසා මේ භාවනාවේදී ප්‍රයෝජන ගන්න නම් භාවනා ජීවිතයක් නෙවෙයි ඇත්තටම කියනවා නම් දානයෙන් ප්‍රයෝජනයක් ගන්න නම් සීලෙන් ප්‍රයෝජනයක් ගන්න නම් සමාධියෙන් ප්‍රයෝජනයක් ගන්න නම් සුතමේ ඥානයෙන් ප්‍රයෝජනයක් ගන්න නම් කල්යාණ මිත්‍රකෙන් ප්‍රයෝජනයක් ගන්න නම් අවසාන වශයෙන් භාවනාවෙන් ප්‍රයෝජනයක් ගන්න නම් හැමදාම මේ අනුපූර්ව ක්‍රමය අත්නෑර තියනවාද කියලා දැනගන්න වෙනවා එක එක්කෙනෙකුට තම තමන් වශයෙන් ඒ නිසා ආධුනික මනසක් හැම වෙලාවෙම තියෙනවා නම් ඒක ලොකුම ලොකු ලාභයක් තමයි. අපි අසවල් තැනට ගිහිලා ඒ தත්ත්වය දැන් පත් වෙලා ඉන්නේ කියලා නිත්‍ය தත්වයකට පත් වෙනවා නම් පළවෙනි වතාවට එහෙම දෙයක් වෙන්නේ සෝවාන් මාර්ග ඥානෙදී තමයි. ඒ සෝවාන් මාර්ගේ නැබුවත් ඊට පස්සේ ආයශරයක් සකෘදාගාමි මාර්ගයට යනකොට අර මුල ඉඳලා ආය යන්න ඕන. සකෘදා මාර්ගය ලැබුවට පස්සෙත් අනාගාමී මාර්ගයට යනකොටත් ඒ මුලේ ඉඳලා මේ චක්‍රය යනවා. රහත් වෙනකොටත් එහෙමයි. ඉතින් ඒ නිසා කිසිම තැනක manussකම ඉක්මවන්නේ නැහැ. පටන් ගන්න ඉස්සෙල්ලත් මිනිස්සෙක් තමයි. නිවන් ලබන වෙලාවට නම් මිනිස්සෙක් නෙවෙයි. තමයි ලිබල් ලැබුවට පස්සේ ආයෙත් මිනිස්සෙක් තමයි. ඉතින් මේක හරීම අමාරුයි භාෂාවකට දාන්න. මොකද අපේ හිත හැම වෙලාවෙම මේ රේඛීය ක්‍රමයට කල්පනා කරන හිතක් තියෙනවා. ඒ නිසා අපිට හිතා ගන්න බෑ කොහොමද මෙච්චර මේ සර්වඥතාඥානයක් නැත්තම් ඒ ඥාන කදම්බේ සාහිත්‍ය ਸਰවඥාන්සෙත් මිනිසෙක් වෙන්නේ කොහොමද? දේවදත්තත් මිනිසෙක් වෙන්නේ කොහොමද කියලා. නැත්තම් එවැනි මනුසකමක් තුල අර වගේ දුර්දාන්ත දේවදත්ත ගතියක් තියෙනක් පුළුවන්, ਸਰවඥ ගතියක් තියෙනක් පුළුවන්. ඉතින් නමුත් ਸਰවඥාන්සෙ පෙන්නවා මේක ඇතුලේ ක්‍රමයක් තියෙනවා, ප්‍රතිපදාවක් තියෙනවා, ශික්ෂාවක් තියෙනවා, ක්‍රියාවක් තියෙනවා. අන්න ඒක දැනගත්තොත් නිවන් නොලැබුවත්, තාම නිවන සාක්ෂාත් නොකලත් දවසින් දවස තමන් ගත කරපු දවසක් දෙකක් තුනක් හතරක් හෝ අවුරුද්දක් දෙකක් තුනක් හතරක් හෝ එහෙම නැත්නම් භාවනා වැඩමුළු දෙකක් තුනක් හතරක් හෝ යනකොට මේ වෙන වෙනස කවුරුත් එක්කවක් කවදාකවත් ගලපන්න බෑ. ඒ තරම්ම ආවේනික ක්‍රමයකට එක්කන යන්නේ. නමුත් ඒ ඔක්කොම එක සම්පින්දනය කරලා පිටු කරලා ගත්තාම ඒක මොකද්දෝ තියෙනවා ප්‍රතිපදාවක්. මොකද්ද ශික්ෂාවක් තියෙනවා මොකද්ද ක්‍රියාපද පිළිවෙලක් තියෙනවා ඒක සරුවඥාන් වහන්සේට වැටෙන්නේ වෙන ඕන කෙනෙකුට වැටෙන්නේ තමන්නේ කියනවා නම් පෘථග්ජනියෙකුට තමන් මේ යන්නේ හරි පාරද නැද්ද කියලා වැටෙන්නේ මාර්ග ඥානෙ ලැබුවට පස්සේ තමයි ඒ නිසා මේක අන්තිම මේ අනිශ්චිත වැඩපිළිවෙලක් තියෙනවා. ලැබුවට පස්සේ නම් පාරක් තේරෙනවා ආවයි කියලා තේරෙනවා. එතෙන්ට යනකම්ම ශ්‍රද්ධාව අවශ්‍යයි. එතෙන්ට යනකම්ම ඇදහිල්ලෙන් කරන්න ඕන. ඒක නිසා චතුරාර්ය සත්‍ය කොට ගන්නකොටත් සරුවචනංශයෙන් පෙන්ලා දීලා තියෙන්නේ නිරෝධ සත්‍යයට පස්සේ තමයි මාර්ග සත්‍ය අවබෝධ වෙන්නේ. නිරෝධේ වුණාට පස්සේ නිවන් ලැබුවට පස්සේ දවසේ තේනවා මෙන්න මේක තමයි මං ආපු පාර කියලා. මේක නෙවෙයි අපිට උගන්වන්න. අපිට තේන්නේ මාර්ගය අවබෝධ කරලා ඉවරනවා පස්සේ නිවන් ලැබෙනවා කියන එක අපි දන්න අධ්‍යාපන ක්‍රමය. නමුත් මේක එහෙම නෑ. අපි එක්කෙනෙකුට ආවේනික කෙනෙක්ගෙන් කෙනෙකුට වෙනස් ඒ ඒ විවිධ පතවල ගමන් කරන අපි ඔය සෑම පරිශ්‍රණයක්ම අතරමඟදී කරනවා. ඒ කිසියම් පරිශ්‍රණයක් අපි කරන්නේ මේ ලෝකායත පැත්තෙන් තියෙන විදිහට ලාභයටවත් සත්කාරයටවත් සම්මානයක්වත් සිලෝකයක් බලාගෙන නෙවෙයි මේ තමන්ගේ ගැටේ ගැහිලා තියෙන විදිහට ගැටේ ලියා ගන්න යන්නේ. යම් තැනකටයි ලිස්තිර සාරව අපව නොයනා විදිහට මාර්ග ඥානයක් ලැබපු දවසේ තමයි යාර තේරෙන්න පටන් ගන්න තියෙන්නේ මම කොට කොට ගිහිල්ලා කේල් ගහට කොටපු දවසේ ඔහට පැටලෙනවා කිව්වා වගේ අද නම් වැඩේ හරියයි කියලා. එතකොට මේ පුද්ගලයා ප්‍රකාශයක් කරන්න පුළුවන් මෙන්න මට හරිය පාර. හැබැයි යා දැනගන්න ඕනේ සරුවචනාංශික වචෙන් දන්න මේක තව කෙනෙකුට හරියන්නේ නැහැ කියලා. මට හරියයි කියලා කියන්නේ ඒ පාර ඒ තාලෙටම තව කෙනෙකුට දෙන්න බෑ. මොකද තව කෙනෙකුගේ කෙලස් ගැටේ තව කෙනෙකුගේ සංකීර්ණතාවය එහෙම නෙවෙයි තියෙන්නේ. නැතර කලින් කිව්වා වගේ සියල්ලගේම මේ ගැටේ ලියන හැටි බලනකොට ඒ මොකද්දෝ ප්‍රතිපදාවක් තියෙනවා. ඒ මොකද්දෝ ශික්ෂාවක් තියෙනවා. ඒක මොකද්දෝ ක්‍රියාපටිපාටියක් තියෙනවා. ඉතින් ඒක තමයි සරුවචනාංශ මේ සම්බන්ධීකරණය කරන්න හදන්නේ නැත්නම් sannivedanaya කරන්න හදන්නේ මේ අනුපූර්ව ශික්ෂාව, අනුපුබ්බ කිරියාව, අනුපුබ්බ ප්‍රතිපදාව. ඉතින් මේක අනුගමනය වෙන්නේ නැහැ අතිපණ්ඩිතයන්ගේ. ඒගොල්ලෝ උඩාතු අල්ලන්න හදනවා. උඩාතු ඇල්ලුවොත් පසබිමේ. සාමාන්‍ය පොළවේ ගමන් කරන එකනට එන්නේ එන්නේ එන්නේ ක්‍රමයෙන් යන එකනට කවදාකවත් ඒ වගේ තදබල කඩාවැටි වෙන්න බෑ. අපි දන්නවා පැදුරු පුදිය ගත්ත මිනිහට වැටිලා හරි දෙන්න බෑ. ඇඳේ පුදිය ගත්ත මිනිහට නම් වැටෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා මුලින්ම මේ අනුපොබ්බ සික්කා අනුපොබ්බ කිරිය අනුපොබ්බ ප්‍රතිපදා කියනකොට මුලින්ම ඉල්ලන ධර්මයේ තමයි නිහතමානිකම. අන්තිම කෙලවරට ඉගෙන ගත්තත් අන්තිම කෙලවරට තමන් අවබෝධයක් ලැබුවත් මේ තාම ජීවත් වෙන්න ඉස්සලාම හුස්ම ගන්න ඉගෙන ගන්න එකනත් එක්ක ගණිතණු කරන්න බැරි නම් සංනිවේදනය කරන්න බැරි නම් සම්බන්ධ වෙන්න බැරි නම් එහෙනම් මේකෙන් හොඳක් නෙවෙයි වෙලා තියෙන්නේ. ඒ නිසා අනුභව ක්‍රියාවට යනකොට හැම වෙලාවෙම මතක තියාගෙන ඉන්න තමයි ඕනම වෙලාවක මුලට යන්න ඕනම වෙලාවක ආදුනිකයෙක් වෙන්න ඕනම වෙලාවක ආදි කම්මිකයෙක් වෙන්න ඕන වෙලාවක නවකයෙක් වෙන්න ලෑස්ති වෙන්න මේක හොඳටම තේරුම් ගත්තා තේවාදී පවතින මේ ලස්සන ගුණේ මේක හරීම අහිංසක ගුණයක් හරීම సౌందర్యාත්මක ගුණයක් හරීම විශ්වගත ක්‍රමයක් කාටවත් වෙනස් කරන්න බැරි ක්‍රමයක්. ඔය ශාසනය සංකීර්ණ කරනවායි කියලා කියන්නේ මේකේ ඉක්මවල යන්න හදන කට්ටිය තමයි. මේකේ තියෙන මේ අනුපොබ්බ ක්‍රියාව ඉක්මවල ඉවරලා අතනින් මෙතනින් කණ්ඩ හදනවා රස රස කෑම. ඉස්සර මට මතකයි අපේ ගෙදෙට්ට ඒ අර ඒවට කියන්නේ මට මතක නෑ මේ ස්වීට් පාන් කියලා જાතියක් තියෙනවා. ඒකේ උඩ තියෙනවා මේ මුද්‍ර පළං හතරක් පහක් දාලා. ඉතින් අපේ ගෙදර ඉන්නවා ඒ දවස්වල සුවිත් පාංගෙඩියක් ගෙනාපම 14කට කපන්න ඕන. අපි මේ 11ක් ඉන්නවා අම්මා අපච්චිත්තම 13 ලොකෝ අපච්චිත්තිනවා 14ට කපන්න. කපපුවාම මුද්‍ර පළං කැලලක් තියෙන එකක් අහුනොත් එහෙම ඒකට ෆයි. ඔක්කොටම ඕනේ කැපෙනකොට තමන්ගේ පළුවට බුද්දක් පලං කරේ. ඉතින් මුත්‍ර පලං 14ක් දාන්නේ සාමාන්‍ය 7 8යි තියෙන්නේ. අන්න ඒ වගේ තමයි හැම කෙනාම බලන්නේ අම්බිච්ච ගමනොත් ඉස්සල්ලාම කන්නේ අර මොන්තර පළංගිදී. ඒ වගේ තමයි සාසනික වැඩ කරනවත් අපි අර රසමසෝළු ඉල්ලනවා, රසතැන් ඉල්ලනවා, රණ්ඩු කරනවා, වැඩි කෑල්ල ඉල්ලන්න පටන් ගන්නවා. ඉතින් ඒකෙන් පේන්න තියෙනවා අපි මේකේ නිහතමානිකම දන්නේ නැහැ. ඒ වගේ මේක නැවත නැවතත් යෙදීමෙන් ක්‍රමානුකූලව වැඩි යුතු බව දන්නේ නැත්නම් ඒහා සමාන චිත්ත පීඩාගෙන දෙනවා. ඒහා සමාන අසහන තත්ත්ව ඇති කරනවා. ඒක නිසා මේ අනුපුබ්බ කිරියා අනුපුබ්බ ප්‍රතිපදා තේරුම් ගත්තොත් පටන් ගන්නකොට මම කිව්වේ ඒකයි මේ නිවන කියන්නේ මොන වගේ එකක්ද කියන එකට අපේ චිත්ත tattve සකස් වෙනවා. මේක තේරුම් අරගත්ත ඔය සුසුකි කියන ජපන් මහත්තයා තේරවාදී හොඳම කැලී ටික අරගෙන මහායානට පොතක් ලිව්වා සෙන් මයින් බිග්ිනර්ස් මයින් කියලා. ඒ සෙන් බුද්ධහම කියලා කියන්නේ මහායාන බුද්ධ ආගමේ තියෙන භාවනා නිකායක් මේ තේරවාදයේ තියෙන ආරණ්‍ය ප්‍රතිපදාව වගේ ඒ කට්ටිය භාවනාවට ගතන එකේ කියලා තියෙන හැමදාම ආධුනික මනසක් ඇති කරගත්තොත් එයාට විතරයි ඒ සෙන් බුද්ධ ආගමේ හරය තේරෙන්නේ කියලා. මේකෙත් හැමදාම අයන්න කියන දන්නවනම් කවදාකවත් වරදින්නේ නැහැ. ඒක නිසා මෙතනදී මම නැවතත් මතක් කළොත් අපි පරියන්කයකට ගියාට පස්සේ කොහොමද ආයන්නේ කියන්නේ කියලා අපි සක්මණට ගියාට පස්සේ කොහොමද ආයන්නේ කියන්නේ කියලා අපි එදිනදා ජීවිතයේ සතිය ප්‍රයෝත්තර පාත්‍රනට කොහොමද අයන්නේ කියන්නේ කියලා එහෙමනම් මේ මනුස්සය විමිව දාන මොනම මායයටවත් බෑ මොනම ක්ලේශයකටවත් බෑ මොනම සුනාමියකටවත් බෑ පරියංකයකට ගියාට පස්සේ තමන් පිට කරන්න හදන්නේ අපිට ආනාපාන සතියක නැත්නම් පිබීම හැකිලිම කියලා ඒ කොච්චර ඊට ඉස්සල දවසේ භාවනාව හරි ගියත් නිමිත්තක් පහලලා උඩපා උඩපා වෙලා එහෙම නැත්නම් මාර්ගඵලයක් ලැබලා එහෙම නැත්නම් ධානයක් ලැබලා අභිඥාවක් ලැබලා තිබ්බත් යම් හේයකින් ඉඳ ගන්නකොටම අපිට ඒක මතක් වුණා නම් ඒක අපේක්ෂා කරා නම් නැත්නම් ඒකට භවනා කරන්න ගියා නම් ඒ කියන්නේ අයන්න දන්නේ නැහැ කියන එකයි. අපි පටන් අරගන්නේ අර ඊයෙන් ගෙන ආපු සුවඳ මතකෙත් එක්ක. ඒක ඒක වෙනවා. ඒක තමයි සාමාන්‍යයෙන් අපි හිතන්නේ දැන් මට ඊයේ භාවනා හරි නිසා අදත් හරියන්නේ. නමුත් එහෙම පටන් ගත්ත අවස්ථාවල 99%ක්ම වෙන්නේ බරදින එකයි. ඒකෙන් ඇතිවෙච්ච අදිෂ්ඨාන ශක්තිය තිබිච්චාවයි. ඒකෙන් ඇතිවෙච්ච ඒ චිත්ත ශක්තිය තිබිච්චාවයි. ඉඳ ගන්න ඕනේ මම කවදාකවත් හුස්ම අරගෙනවත් නැහැ මම හුස්ම ගන්න ඉගෙන ගන්න. මම කවදාකවත් පැයක් වාඩි වෙලා නැහැ. මේ ඉස්සල්ලාම වාඩි වෙන්න හදනවා. මම කවදාකවත් සතිය කියන එක දන්නේ නැහැ. මේ අද තමයි සතිය ඇති කරන්න හදන්නේ කියලා මොනවත්ක්ම නැති. බින්දුවෙන් පටන් අර ගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා නම් ඒ පුද්ගලයා කොච්චර ඊයේ හරි ගියත් අද ඉඳගත්තට පස්සේ හොඳට බලනවා ටික වෙලාවක් ඉන්න පුළුවන් මට්ටමට අඩු ගානේ ඇඟ හරි බරි ගස ගන්න සැලකිලිමත් වෙනවා. ඒක හරි බරි ගසලා පස්සේ ආනාපානෙ හිත දාන්න ඉස්සර වෙලා මේ හරි බරි ගහච්ච ඇඟ අතීරියව ඒ વિશે සතිය පවත්වනවා. එහෙම නැත්නම් බලන උත්සාහ කරලා මම දැන් වාඩි වුණා භාවනා ශාලාවක් හම්බුණා භාවනා කරන පිරිසක් හම්බුණා නැත්නම් විවේකයක් හම්බුණා වාඩි වෙලා මට පුළුවන් මේ මම දැන් මෙතන කියන මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියන එකට හිත මුළු හදින්ම 100%ක් ගන්න. ඒකෙන් අදහස් කරන්නේ මම දැන් මෙතන කියන තැනට හිත 100%ක් ආවනම් අපිට පරිබාහිර ලෝකේ 100%ක්ම අමතක වෙන්න ඕනේ. ඉතින් එතකොට මේ භාවනා විපස්සනා භාවනාවට මේ වාඩි වෙච්ච එකනා මේ දානයක් තමයි කරන්නේ. මේ චිත්තක්ෂණයට හිතෙනවයි කියලා කියන්නේ සියලු පරිබාහිර ලෝක දීලා දාන්න වෙනවා. ඡාග කියලා කියන්නේ ත්‍යාග කරන්න වෙනවා. පටිනිස්සග්ග කියලා කියන්නේ අතහැරලා දාන්න වෙනවා. මුත්‍ති කියලා කියන්නේ මිදෙන්න වෙනවා. අනාලයෝ කියලා කියන්නේ ඒකට ආලේ හරපන්න වෙනවා. යම් මේකට අපිට බාහිර ඒ කියන්නේ අතීත වශයෙන් හෝ අනාගත වශයෙන් හිතවිල්ලක් හෝ තියෙනවනම් ඒ කියන්නේ මේ ඉන්නා කයේ අයන්න කියවෙන්නේ නැහැ. ඒකෙන් මෙතන ඉඳගෙන වෙන තැනක් ගැන කල්පනා කරනවා නම් ඒකේ තියෙන වටිනාකමක් ගැන අපිට මෙතැනට හිත ගන්න බැරි ඒ වගේම මේ වටපිටේ ඉන්න කට්ටිය මං ගැන මොකද හිතන්නේ මං ඒගොල්ලෝ ගැන හිතන්න ඕන නැත්නම් දාලාවු ගෙදරත්ව ගැන හිතන්න ඕන කියලා මෙතන වල්ලා එතන ගැන වෙන කෙනෙක් ගැන හිතනවා නම් ඔය මම දැන් මෙතෙන්ට ඉන්නේ. ඊශායේ ජම් දවසක පරියන්කට ගියාට පස්සේ ඒ ඉන්න පරියන්කේ මම දැන් මෙතන කියලා හිත ගන්න පුළුවන් නම් ඕකටම නිවනම කියන්නේ. ඔච්චරයි නිවන කියන්නේ. ඊට පස්සේ පුළුවන් ඒක අපිට දිනු කර ගන්න. ඒක බැරි නම් ඊයේ සාර්ථක වීම නිසා හෝ අසාර්ථක වීම නිසා එනල් පටන් ගන්නකොටම පරාදයි. ඉතින් පටන් ගන්නකොට පරාද නම් එතනින් කලබල වෙන්න දෙන්නේ නැතුව පිටිපසට පියවරක් කියලා බලන්න ඕනේ. මොකද මේ හිතේ කලබලේ මොකද මේ කයේ කලබලේ කියලා ඒව පිළියම් කරගෙන මිසක්ක මේක තටමැව්වට මේක පටිතද කරගත්තට මේක දත් මිටි කෑවට ඉස්සරහට යන්න බෑ. ඒක නිසා පටන් ගන්නකොටම මංගල නැකත හරිනම් මේ ඉන්නා තැනට හිත ගන්න පුළුවන් ඒකම නිවන කල සලකන්න ඒ තරමටම නිහතමානී වෙන්න ඕනේ මහසිසාඩෝ ස්වාමීන් වහන්සේ ලියනවා ඒ පොතේ ලියනකොට මේ මතක මේක මතක් කරන්නේ අපි පුංචි කාලේ අපිට තඹ සතයක් හම්බ වෙච්චාම ලංකාවේ වචනේ මම මේ කියන්නේ. අපි කොච්චර ඒක අභිරමණය කරනවද? අපිට හම්බෙච්ච ඒ සතේ අපිට තියෙන එකම බෝධලේ මෙච්චරයි නිසා අපි කල්පනා කරනවා මම කැටයක් ගන්නවා මම ඊට පස්සේ මේ සතේ දානවා කියලා. ඒක ඉතින් බොහෝම ආශාවෙන් පිරිමැද මැද තියාගෙන ඉන්නවා. පිත්තල සත පහක් එම හම්බුනොත් අපිට කෝටිපතියෙක් වගේ. ඒක පුදුම අභිරමණයක් කරනවා. ඒ නිසා මේ පුංචි දේන් රස විඳපුලා කාලේ විශාල සතුටක් අපේ හිතේ නිතරම තිබුණා. දැන් ලොකු දෙයකින්වත් ලොකු දේවල් දැන් ලැබෙනවා. නමුත් අර තඹ සතේ වටිනාකමවත් ඒ තරම්ව සන්තෝෂයක් අපට දැන් නැහැ. ඒ තරම්ම අපේක්ෂාවල් වැඩි. ඒ තරම්ම කෑදරකම් වැඩි. ඒ තරම් මකර හිතක් තියෙනවා. මේ කොච්චර දැම්මත් මේක පිලිසෙනා මිසක් අර පුංචි කාලේ තඹ සතෙන් හම්බ වෙච්ච වෙලාවේ අපි විඳපු සැප විඳින්න බෑ. ඒ නිසා හැම වෙලාවෙම අපේ ආධුනික මනසක් තියෙනවා නම්, ලදරු මනසක් තියෙනවා නම් අර පටන් ගන්නකොටම අඩු ගානේ මේ වාඩි වෙලා සමබර කරගෙන වම දකුණ සමබරයි. හොඳට ලීච්ඡ ස්වරූපෙන් ඉන්නවා. මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියලා. ඒක අභිරමණය කරන්න බැරි නම් පරාදයි කියන එකයි මම මේ කියන්න උත්සාහ කරන්නේ. ඒක අබිරමණය කරාට ඒක කවදාකවත් කාම ආසාවක් නෙවෙයි. නිසා අබිරමණය කියන වචනේ පාවිච්චි කරාට ඒක දෝෂයක් නැහැ. ඒ වගේම තමයි මේ අබිරමණය කරන්ඩ යමෙකුට යමක් අඩුයි කියලා අතක් උස්සන්න පුළුවන් මිනිහෙක් මේ ලෝකේ නැහැ. තමාට තද බල මානසික රෝගයක් හෝ කායික රෝගයක් හෝ එහෙම නැත්නම් වේදනට දත්වක ඉන්නවනම් බුදුරජාණන් වහන්සේ කියනවා අමාරුයි යතන පටන් ගන්න කියලා ඒ වුණත් කායික රෝග තිබුණත් වේදනාවක් තිබුණත් මම දැන් මෙතන ඉන්නවා මම දැන් වේදනාවේ ඉන්නවා කියලාවත් තේරුම් ගන්න බැරි තත්ත්වයක් කලාතුරකින් තමයි ඇති වෙන්නේ. ඒක නිසා මේ මූලික අභිරමණය සඳහා අපිට කිසිම දෙයක අඩුවක් නැහැ. ඒ වගේම අපිට කාරුවක්වත් අපිට ඒක වළක්වන්න පුළුවන් ශක්තියකුත් නැහැ. ඔබට ඔතන ඉඳගෙන වාඩි වෙලා විවේක වෙන්න මම දෙන්නේ නැහැ කියලා කාටවත් කරන්න පුළුවන් ඉන්ද්‍රජාලයක් නැහැ. ඒ වගේම අපි යම්ම චිත්තක්ෂණික ඉගෙන ගත්තොත් හරි මට වෙන මොනවාක්වත් ඕනේ නැහැ ගහක් මුල වාඩි වෙලා විවේකයේ ඉන්න එක විතරයි මට අවශ්‍ය කරන්න කියලා ඒක මගේ දරුවට දෙන්න ඕන වුණොත් අම්මට අප්පට දෙන්න වුණොත් අනේ මේ සැප තියෙන්නේ අබිරමණේ තියෙන්නේ මෙන්න මේකේ නිදහසේ හම්බුනේ මේක ගනින් කියලා මොන තාලෙන්වත් ඒගොල්ලෝ ගන්නෙත් නැහැ ඒගොල්ලෝ අපිට කිය පිස්සු කියලා. මොකද ඒගොල්ලන්ගේ අබිරමණේ තියෙන්නේ බාහිර වස්තුවල. ඒ නිසා මේ මූලික චිත්තක්ෂණයේ අබිරමණය පරියංකේදී ඉතාමත්ම වැදගත් මේකයි බුදුහාමුදුරුවෝ දුර්ලභෝ manussත්ත්ව ප්‍රතිලාභෝ මිනිස්සෙක් වුණාට පස්සේ Taman එක Taman ජීවත් වෙන ජීවත් චිත්තක්ෂණය ඒකෙදින් නිවනම තමයි. ඒක අභිරමනේ දන්නේ නැත්නම් අපි තව කෙනෙක් ගැන හිතනවා ලැබිච්ච නැති වස්තුවක් ගැන හිතනවා නොගිය තැනක් ගැන හිතනවා එහෙම නැත්නම් අනු මං ගැන හිතන හැටි හිතනවා මේ සේරගෙම වෙන්නේ වර්තමාන මොහොත අභිරමණය දාන්න. මෙන්න මේ අභිරමණය කළොත් පමණක් මූලික වශයෙන් ඉස්ලාම් වතාවට අඩු ගණේ පරියන්කේ තමරුණ මුළු ජීවිතේම හිත ඇතුළට නැමිනවා කියන එක වෙනවා. හිතවිල්ලක් කියන්නේ සද්දයක් කියන්නේ වේදනාවක් කියන්නේ වෙන දෑන් ගැන වෙන වෙන ඇත්ත ගැන හිතනවා කියන්නේ සම්පූර්ණ හිත බාහිර ආවර්ති. මේ එලිපත්te බලලා වගේ ඉන්නේ හිත ඇතුළට නැමෙන පළවෙනිම චිත්තක්ෂණය තමයි මේකත් ගඟ දිගේ ඉහළට යන ගමනක් මේ කතා කරන්නේ. මුළු සංසාරේ පුරාට පිට ගියේ හිත දැන් දැක දැක දන දන මම දැන් මෙතන කියන තැනට එනවා. ඉතින් මේක අබිරමණය කරන්න දන්නවනම් එහෙම නැත්නම් ඒකේ අගේ බුදුහාමුදුරුවෝ පව වටනා කළා කියලා තියෙනවා කියලා දන්නවනම් අපිට දවසේ කොච්චර චිත්තක්ෂණ ගානක් ගොඩ දාන්න පුළුවන්ද කියලා හිතන්න පුළුවන්. තමන් කතා කරන මේ පරියන්කේ ගැන. කොයි වෙලාවටත් මේක මේ තරම තමයි. ආන්න එහෙමද ඇතුළට හිත ඇතුළට නැමුණොත් ਸਰවචනාංශේ දන්න ඊ ගාවට තියෙන එක තමයි ඇතුළට ගියාට පස්සේ මේ ප්‍රාණය තමයි හම්බ වෙන්නේ තියෙන්නේ. ආස්වාස ප්‍රසවාසය තමයි හම්බ වෙන්නේ. ඉතින් මේක ඇතුලේ ඉච්ඡානක අනිච්ඡානක පේශින්ගෙන් නිතරම සිදුවෙන කෝකෙන් හරි ගමන සිතරම සිදුවෙන නැතුවම බැරි දෙයක් තමයි නැත්නම් කයක් පැවතීමට අත්‍යවශ්‍ය අන්තිම අඩුම ලංසුව තමයි ආසස් ප්‍රසවාස. ඒක සාසනය හඳුන්වන්නේ කාය සංඛාර කියලා. මේක හම්බ වෙන්න ඉඩ තියෙනවා. ඇතුළට හිත නැමුණොත් හුස්ම හම්බ වෙන්න ඉඩ තියෙනවා. නමුත් ඒකවත් එහෙම තියෙන හුස්මත් අපේක්ෂා කරන්න එපා. අඹාගෙන යන්න එපා. එලවල ගිල මිරිකලා අල්ලන්න එපා. ආන්නේ මේ ඉන්නකොට හුස්ම දැනුනොත් හිතා ගන්නවා හරි දැන් පළවෙනි පියවර හරි. ඒ නිසා මට දැන් ආස්වාද ප්‍රසවාසයේ හෝ පිම්බීම හැකිලිම හෝ මේ වායෝ පොට්ටබ්බ ධාතුව මුල් කරගත්ත මේ වැඩ පිළිවිල හම්බෙච්චාම දැන් අපිට තව පියවරක් ඇතුළට තියාගත්තා වගේ මිදුලට ගිය මිනිහා ගේ ඇතුළට ගිහිලා මේ අසවලාමයි මේ ගෙදර ඉන්නේ කියලා දොර අරගෙන ගෙට ඇතුළු වුණා වගේ ආනාපාන සතියේට එහෙම නැත්නම් බිම්බි මැක්ලිමිට හිත යනවා. ඒ ගියාට පස්සේ වුණත් ඉස්සල්ලාම කවදාකවත් විස්තර අස්තර බලන්න යන්න නරකයි. ඒ හම්බ වෙච්ච ආස්වාස ප්‍රසවාසයත් එක්ක මූලික ඇසුර ඇයි හොඳයි. සතෝ වාස සති සතෝ පස්ස සති කරන එක සියෙන් යුතු ආස්වාස කරයි සියෙන් යුතු ප්‍රසවාස කරයි. මේවා ඔක්කොම හිර කරගත්තාට පස්සේ නැත්නම් එකලස් කරගත්තාට පස්සේ තමයි මේ හුස්මේ අස්තර විස්තර අලගිය මුලගිය අංග ප්‍රත්‍යංග බලන්න පටන් අරගන්නේ. පළවෙනියෙන්ම තියෙන්නේ ඒ පණ්ඩිත ස්වාමීන් වහන්සේ උගන්වනකොට කියන්නේ අපිට යම් කිසි කෙනෙක් දැකලා හම්බ වෙලා මුණි මුණට මුණ හම්බ වුණාට පස්සේ පළවෙනි වතාවට හෝ දෙවෙනි තුන්වෙනි වතාවට අපි මේ මිනිස්සයා දැක්කා කියන්නේ අඳුනාගත්තා කියන්නේ පළවෙනියම බලන්නේ මුණ. මුණෙන් තමයි අපි ඉස්සෙල්ලාම සංඥාව ගන්න. අපි දෙපාර තුන් පාර හතර පස්සර යනකොට තමයි උසද මිටිද කළුද සුදුද hina වෙන කොහොමද කොහොමද අඬනකොට කොහොමද කනකොට කොහොමද බොනකොට කොහොමද කිය අමතර විස්තර ගන්න පස්සේ ඒ නිසා ආස්වාස් ප්‍රසවාසයට මුහුණ දාපු ගම ඒ අමතර විස්තර හොයන්න යන්න නරකයි මේ ආස්වාසේ ප්‍රසවාසයේ දෙකේ හිත පවත්තන්න ඒ ලැබිච්ච දේ අභිරමණය කරන්න ගියොත් එයාට වැඩි වෙලාවක් ආනාපානයත් එක්ක ඉන්න පුළුවන් ගතියක් තියෙනවා මිරිකල අල්ලන්න ගියේ නැත්තම් අඹාගෙන යන්න ගියේ නැත්නම් ස්වභාවික ඇසුරකට ඉඩ හම්බ වෙනවා. ස්වභාවික ඇසුරට හම්බුණාට පස්සේ දැනගන්න ඕනේ දැම්මම භාවනා මධ්‍යස්ථානට ආවා. සමබර වාඩි වුණා. හිත දම්වා ඉන්න කයට ඊට පස්සේ ආස්වාද ප්‍රසවාසය හම්බ වුණා. දැන් ආස්වාද ප්‍රසවාසය මම ඇසුරු කරනවා. දැන් මේ කියන්නේ හතර පහ පොලකේ එකලස් වෙලා තියෙනවා. අන්න ඒ වෙලාවේ අපි ආස්වාසයෙන් ප්‍රස්වාසය වෙනස් වෙන්නේ කොහොමද? ප්‍රස්වාසයෙන් ආස්වාසය වෙනස් වෙන්නේ කොහොමද? ආස්වාස ප්‍රස්වාස දෙකෙන් හිතවිල්ලක් වේදනාවක් සද්දයක් වෙනස් වෙන්නේ කොහොමද? මේ සේරටම ඉඩ අර ගන්නවා අර ආපු පියවර හතරට කරන ගෞරවයක් වශයෙන්. එතකොට තමයි මේ ආස්වාසය මේ මේ ක්‍රම වලට ගියොත් විතරයි සංසිදී. ආස්වාස ප්‍රස්වාසය කියන මේ සූක්ෂම සංසිද්ධිය දැක්ලා සංසිධීමක් ඇති වෙන්නේ ඒ විදිහට පියවරට පියවරෙන් ගියොත් තමයි. එතකොට තමයි අපි සබ්බකාය පරිසංවේදී කියලා ඉස්සල්ලාම වතාවට ආස්වාසේ මුළු ආස්වාසකයේ මුළුල්ලම ප්‍රස්වාසකයේ මුළුල්ලම ඒ විස්තර විභාග දකින්න හදන්නේ හොඳට ආස්වාස් ප්‍රස්වාසේ ආම්බම් කරගත්තට පස්සේ මේචල් කරගත්තට පස්සේ කීකරු කරගත්තට පස්සේ මුණට මුණ දාලා තියාගත්තට පස්සේ එතකොට සබ්බකාය මේ මුල මේ මැද මේ අග ඊට පස්සේ ප්‍රස්වාසය මේ මුල, මේ ඇද, මැද, මේ අග කියලා හිමීට ඒක හොයන්න පටන් අරගත්තොත් නිකන් හරියට හොඳ රස දෙයක් කටේ දාගෙන පුංචි පුංචි පුංචි පුංචි කෑලි වෙන්න කපලා හපලා අඹරමින් ඒ රස බලනවා වගේ ආනපනී රසය ආස්වාද ප්‍රසාරයේ රසය ඒකට කියනවා ධර්ම ඕජාව කියලා ඒ ඕජාව රස බලන්න පුළුවන් ඉතින් ඊයේ දවසේ අපි ඒක පිළිබඳ විසරදෙක් වෙන්න පුළුවන්. නමුත් අද පටන් ගන්නකොට අපි ඉස්සලම් පටන් ගන්න ඕනේ ඉරියව්වෙන් ඊට පස්සේ මීට ආනාපාන යාලු කරගෙන ඒ ආනාපාන විස්තර බලන්න මේ තැනට යනකම් යන්න ඕනෑ කියන අනුපූර්ව ප්‍රතිපදාව දන්නේ නැතුව පටන් ගන්නකොටම ඒ පිළිබඳ ව්‍යවෘත වුණොත් ආනාපානෙත් කෝල වෙනවා ආනාපානෙ අල්ලගන්න බැරි වෙනවා පැනලා යනවා. හරි විසිරිත භාවයකට එනවා. අන්නේ විදිහට ආස්වාද ප්‍රසවාසයේ විස්තර දැකලා ඒ විස්තර වලත් මම හිතන්නේ අද උනාට වැඩි වෙයි ඒවා පිළිබඳව අදම කතා කළොත් නමුත් ඉංගියක් වශයෙන් කියන්නේ විස්තර වලත් ඉස්සල්ලාම දකින්නේ ගොරෝසුම හරිය තමයි ආස්වාසේ වැඩියෙන්ම නාස්පුඩු පුරවාගෙන පීරාගෙන යන තැන විතරයි වැටෙන්නේ ප්‍රස්වාසෙත් නාස්පුඩු පුරවාගෙන පීරාගෙන යන තැන තමයි වැටෙන්නේ ඊයේති පටන් ගන්නකොට හොඳටම ඇති ඒ දෙකම සමහරෙකුට හම්බෙන්නේ ආස්වාසය විතරයි. නැත්තම් ප්‍රස්වාසය විතරයි. ඒත් ඇති. ආස්වාස ප්‍රස්වාසය හම්බෙනවා ආස්වාසය උච්ච අවස්ථාවේදී ඔන ඩිංගිත්තක් වැටෙනවා ප්‍රස්වාසය වැටෙන්නෙම නැහැ. නැත්තම් ප්‍රස්වාසය උච්ච අවස්ථාව විතර කරනවා ආස්වාසය වැටෙන්නෙත් නැහැ. ඒත් ඇති. මෙන්න මේව අල්ලගෙන යා කීකරු කරගත්තට පස්සේ ඇසුර වැඩි වෙන්න වැඩි වෙන්න ඒ ගොරෝසු තත්ත්වයට එන්න චිත්තක්ෂණ ඉස්සලා කොහොමද ගොරෝසු තත්ත්වේ ඉඳලා මේක ගෙවි යනකොට චිත්තක්ෂණයක් කොහොමද කියලා මේක පොඩ පොඩ පොඩ පොඩ පළල් කරගෙන විස්තර කරගෙන යනකොට ගොරෝසු දේ අත්දකපු සතිය ක්‍රමයෙන් අපි මෙහෙවනවා ඊට වැඩිය ටිකක් සියුම් ආස්වාද ප්‍රසවාසයට ආන්නේ විදිහට හිමීට හිමීට හිමීට හිමීට ඇති කර කොහොම හරි කමන්නේ සතියක් ඇති කරන්නේ සතිය සූක්ෂම කරගෙන චුණු කරගෙන යන්න යන්න යන්න ආස්වාද ප්‍රසවාස කියන මේ දෙකේ තියෙන පටවියාපෝ තේජෝ හරා නැත්නම් රූප ධර්ම හරහා අපි අන්තිමට යන්න හදන්නේ අවකාශ ධාතුවටයි. අල්ලන්න බැරි, වර්ග කරන්න බැරි මේ පඨවි ආපෝ තේජෝ පරිච්ඡේද කරන ආත්පස අවකාශයටයි යන්න හදා. නැත්නම් අපි චිත්‍රයක් දිහා බලලා චිත්‍රයේ තියෙන ගස් වැල් ගෑන පිරිමි කහ රතු නිල් ඉද දිග පල්ලාදී දේවල් බලලා අපි බලනවා කැන්වස් එකට යන්න. බැලුව බැලමට පේන්නේ චිත්‍රය තමයි. චිත්‍රය බලාගෙන ඉඳලා කැන්වස් එකට ගියා වගේ තමයි මේ පටවියාපෝ තේජෝ කියන මේ ගොරෝසු රූප ධර්මයේ ක්‍රියාත්මක වෙන මාධ්‍ය වෙලා තියෙන්නේ ආකාශ ධාතු. ඒක මොනම තාලකින්වත් මනසකට අහු වෙන්නේ නැහැ. අහු වෙන දෙයක් නැහැ. ඒකේ තියෙන නාස්තිකත්වයක් තියෙන එක. ආස්තිකත්වයක් නෙවෙයි. මෙන්න මේ ආස්තිකත්වයේ කියන ගොරෝසු දෙයට ගිහිල්ලා ඒකේ දකින්න පුළුවන් හැම පැතිකඩම බල බල ඉන්නකොට බල බල බල බල අයින් කරනකොට ඉතුරු වෙන්නේ හරියට සාමාන්‍ය වචනෙන් කියනවා ආස්වාද ප්‍රසවාස දෙපැද්ද තියෙන හිස්තන තමයි. ප්‍රසවාසයේ ආස්වාදයේ මැද තියෙන හිස්තන තමයි. ඒ හිස්තන නිර්වචනය කරන්න බෑ. නිර්වචනය කරන්න බැරිකම තමයි ඒකේ තියෙන ලක්ෂණය. වචනෙට දාන්න බෑ. ඉතින් අපි පටන් ගන්නෙ බොහොම වචන දාන්න පුළුවන් තැනින් ආස්වාසයෙන් ප්‍රසවාසයෙන් මේ වෙනස් වෙනවා ආස්වාසයෙන් මුල මැද අග මේ විදිහට වෙනස් වෙනවා මේ වෙනස් වෙන දේවල් ඔක්කොම දැක දැක දැක දැක දැක ගෙවම් කරනකොට මේ අනුපුබ්බ කිරියා අනුපුබ්බ සිබ්බා සික්ඛා අනුපුබ්බ වටිපදා කියලා කියන්නේ මේ ගෙවම් කිරීම තමයි එහෙම නැත්නම් ක්ෂය කර හැරීම තමයි මේ වැය කර හැරීම තමයි මේ නිරුද්ධ කර කර හැරීම තමයි අන්න ඒක ගොරෝසු තැනින් පටන් ගන්න හිමීට බල බල බල බල ගියොත් අන්තිමට ඊටාම සියුම් තැනකට යනවා අන්තිමට යෝගාවචරයට කියන්න වෙනවා මට මේක කියන්න බෑ කියලා. ඒකට එතෙන්දි මොකද වෙන්නේ කියලා කියන්න බෑ කියලා. ඒක නම් හැබැයි අති උත්කෘෂ්ඨ තත්ත්වයක්. එතෙන්ට යන්න ඉස්සලා බොහෝ දෙනෙක් මේක සංකර කර ගන්නවා. ගොරෝසු තැනින් අල්ලගෙන හිමීට ගෙවම් කරන තැනට අනේක ආන්දාගේ ඔළුවෙන් අල්ලගෙන හිමීට වලිගේ දිහාට අල්ලගෙන යනවා. ඒ පාට තැනකදී ආන්දා ලෙස්සලා ගියාට පස්සේ අත මිටි මෙලනවා මිසක් අතට අවු වෙන දෙයක් නැහැ. ඉතින් දැන් අහනවා දැන් මම මොකද කරන්නේ කියලා. මෙතන ගියාට පස්සේ අහුවෙන දෙයක් නැහැ, ක්ලේශයක් නැහැ, සංකර භාවයක් නැහැ, සංකීර්ණතාවයක් නැහැ. ඉතින් යෝගාවචරයට පෙන්වන බුදුහාමුදුරු උඹ රූප ධර්මත් එක්ක මෙච්චර කාලයක් කෙලවරක් නොදෙන සංසාරේ හිටියා. ඕම් බලාපන්. ඔය කුරුම රූප ධර්මයක් නැතුව මනසට ඉන්න පුළුවන්. පටවිත් නැතුව, තේජොත් නැතුව, වායොත් නැතුව, ආපොත් නැතුව මේ විඥාණයට ඉන්න පුළුවන්. ඉතින් ඒක පේන්නේ හරි වෙහෙසක් විදියට. ඒක පේන්නේ මේ පෝරකේ උඩ තියලා දැන් ලෑල්ලාදී දැන් ලෑල්ලාදී එතකොට මට මොකද වෙන්නේ කියලා මේ පෝරකේ ලෑල්ලාදින්ද ඉස්සල්ලා වගේ අර මෙතෙක් කල්ම සංසාරයේ ඇසුර කරපු අර පට වියාපෝ තේජෝ නැති වෙනකොට පුදුමාකාර කොට දාපු මාළුවෙක් වගේ සක්කාය දිට්ඨිය නටන්න ගන්නවා. මාන්නකාරකම නටන්න පටන් අරගනවා මාන්නේ. ඒකම අල්ලන්න දෙයක් නැති නිසා තෘෂ්ණාව නිකම්ම නිකන් ලීන වෙලා යනවා. ඉතින් මෙතන කොච්චර කොච්චර අදිෂ්ඨාන ශක්තිය කොච්චර චිත්ත ශක්තිය කොච්චර බුදුන් ගැන ඇදහිීම කොච්චර ශූන්‍යතාවය පිළිබඳ අවබෝධයක් කොච්චර නිවන ගැන අවබෝධයක් ඕනද කියලා කියනවනම් කොච්චර කමඨාන් සුද්ධ කරත් කොච්චර ධර්ම සාකච්ඡා කරත් මේක වෙන වෙලාවෙදී නම් තකුමුකු වෙනවා වෙනවා වෙනවා වෙනවාමයි කොච්චර අහලා තිබුණත් කොච්චර මේ චින්තාමය ඥාන පහළ වුණත් වෙන වෙලාවෙ නම් ඒකට අමරමයි අරුමමයි ඒ කියන්නේ අත්දැකීම කියන එක කවදාක පොතෙන් ගන්න බෑ කවදාක හිතලා ගන්න බෑ. නමුත් මේ මේ බණ කියලා උත්සාහ කරන්නේ ධර්ම සාකච්ඡා කරලා උත්සාහ කරන්නේ මේ අනුපූර්ව ක්‍රමයට යනකොට එන්නේ එන්නේ ඒකට සුදුසු චිත්ත ශක්තිය වැඩෙනවා. ප්‍රතිශක්තිය වැඩෙනවා. වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න මේ කාම ලෝකයට මුල් බහ ගන්න පුළුවන් පටවියාපෝතේ යෝගෙ වෙනවා. ගෙවි ගෙවි ගෙවි ගෙවි ගෙවි ගෙවි ක්‍රමයෙන් ක්‍රමයෙන් ගිහිල්ලා අන්තිමට චිත්‍රේ විනිවිදලා ගිහිල්ලා කැන්වස් එක දැක්කා වගේ පට ව්‍යාපෝතේජෝ ඔක්කොම වැඩ කරන පරිච්ඡින්න අවකාශයට හිත ගියාට පස්සේ මේ කලාතුරකින් කෙනෙකුට තමයි එතන තියෙන සමබරතාවය. එතනත් ඉන්න පුළුවන්. එතනත් විඥානයේ තීතියක් ලබන්න පුළුවන්. මේක තමයි ධම්ම තීතිය කියලා කියන්නේ. මෙතන හිටියොත් තමයි කාම ලෝකේ මේ පැත්ත එහා පැත්ත නිවන කියලා අද්දරට ගියාවේ. ඉතින් උංගදෙනෙකුට එතන ස්ථාවර භාවය ගන්න හැටි දන්නේ නැහැ. එතන ගිහලා පළපදියම් වෙන හැටි ගන්න දාන. ඒ කලබල කරගන්න. කලබල කරගන්නවා කියලා කියන්නේ දැන් දන්න තැන ඉඳලා නොදන්න තැනට ගියා. අත ගන්න පුළුවන් තැන ඉඳලා අත ගන්න බැරි තැනට ගියා. කියන්න පුළුවන් තැන ඉඳලා කියන්න බැරි තැනට ගියා. දැන් මෙතන මේක වැරදිලාද මේක හරි ගිහිලාද මේකද මේ ਸਰවචනාසික අනුකුබ්බ ප්‍රතිපදාව කියන එක දන්නේ. ඉතින් ඒක ඇත්තටම එහෙම සැකයක් මත කරන වටිනවයි මොකද හේතුව මේ දේ නිර්වචනය කරන්න බෑ. මේ දේ කියන්න බෑ. කියන ව්‍යවහාර භාෂාව ආනාපානේ ගෙවෙනවත් එක්කම ගෙවිලා යනවා. සංනිවේදනය එන හිටිනවා. එතකොට මම දැන් මෙතන කියන එක නට ඇතුළත නම් දැනීමක් තියෙනවා. අත්දැකීම කියලා කියනවා අපි ඒකට. නමුත් ඒක ගුරුවරට කියන්න බෑ. ඒක නිකන් ගොළුෙක් දැකපු හීනයක් වාගේ කියනවා. හරි ලස්සනයි. ඒ වුණාට ගොළුවට කියන්න බෑ. ඉතින් මේක සද්ධර්මයේ ක්‍රියාවලියක් සද්ධර්මයේ සජීවී භාවයක් නැත්නම් කවදාකවත් නොගිය ඉදිරි ගමනක් කියලා හිතෙන්න නම් ඒකට අපි කල්යාණ මිත්‍රත්වය කියනවා නැත්නම් සත්පුරුෂකම කියලා කියනවා සබ්‍රහ්මචාරිත්වය කියලා කියනවා යෝගාවචර කියලා කියනවා භික්ෂු කියලා කියනවා ගංග දිගේ ඉහළට පිනන්න කියලා කියනවා පටිචෝතගාමි කියලා කියනවා නානා ප්‍රක්‍රම වලට සරුවචනංශ මේක ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් ඒක වෙන වෙලාවෙදී උඟාක් අපි වටවලල්ල යනවා. මොකද හේතුව අර රූප ධර්මයන් වලට තියෙන ඇඟලුම්කම්. දන්න යකා හොඳයි නොදන්න යකාට ගැඩිය කියලා අර දන්න දෙයටමයි හිත අදින්නේ. ඉතින් ඒකෙන් එහෙම හිත අදිද්දි තේ තියෙන අර කෙලෙසට අදින ගතිය, ගොරසු දෙයට අදින ගතිය, දන්න දෙයට අදින ගතිය, කියන්න පුළුවන් දෙයට අදින ගතිය ඒකේ හැසිරෙන්න හැසිරෙන්න හැසිරෙන්න ගෙවන් වෙන්න පටන් ගන්නවා. ටික ටික ටික ටික හරියට දැලිපියක් කරගලේ ගානකොට එහෙම නැත්නම් දැලිපිය ගාන හැමේ ගානකොට දැලිපිය මුවහත් වෙනවා කියන එක අනිත් පැත්තෙන් කියන්න බලන්න දැලිපිය ගෙවෙනවයි කියන එක. දැලිපිය හුත්තට දිලිසෙන ගතියට තියනවයි කියලා කියන හොඳ මුවහත්. ඒ මුවහත නඩත්තු වෙනවා කියලා කියන හැමදාම ගන්නවා කියන්නේ හැමදාම ගන්නවා කියන්නේ හැමදාම ගෙවෙනවයි. ඉටිපන්දමක් නිතරම ආලෝකමත් වෙනකොට හොඳට මතක තියාගන්න ඉටිපන්දම ඒකාකාරීව ගෙවෙමින් පවතිනවා. ඒ නිසා අවබෝධයේ වේගන යනකොට ඒකාකාරීව සක්කාය දිට්ඨිය ගෙවෙමින් පවතී. අවබෝධයේ ඒකාකාරව කෙරෙන යනකොට ආයක ඒකාන්තෙම මාන්නේ එන්නේ එන්නේ එන්නේ ගෙවෙන. නැත්තම් ආලෝකයක් එන්නව නැත්තම් ඊට බඳපත් වෙන්නේ. අන්න ඒ වගේ <clears throat> මේ මූලිකවම කාය සංස්කාර ගෙවනකොටම ආස්වාද ප්‍රසවාසයේ ගෙවම් කරනකොටම මේ ප්‍රතිපදාවේ අච්චුව දැක ගන්න පුළුවන්. මේ ප්‍රතිපදාවේ ස්වභාවය දැක ගන්න පුළුවන්. එතනදීම මිනියනෝ මිනියා දැනගතයි. මෙයා ඇත්තටම නිවන් ලබන්න යන කෙනෙක්ද? ඒකට අවශ්‍ය පෞරුෂත්වයේ තියෙනවද? ඒකට අවශ්‍ය සුත්තමේ ඥානෙ තියෙනවද? චින්තාමේ ඥානෙ තියෙනවද? දී රත්යේ තියෙනවද කියලා එතන එතනදීම පරීක්ෂා වෙනවා. ඉතින් අද තියෙන හුඟක් භාවනා කරන මේ කායනුපස්සනාව ඉක්මවල අනිත්‍ය වයෙන් පටන් ගන්න තැන තියෙන කතා කරනවා. කායනුපස්සනාව බොළඳයි මේක ළමා මේක මොන්ටිසෝරි ඒ නිසා ඕක නෙවෙයි අපි කරන්නේ බොහොම උසස් භාවනා කියලා කටත් ඇද කරගෙන නායෙන් රැලි නංගවාගෙන කතා කරන දේවල් තියෙනවා. නමුත් ඒව දිහා හොඟවට බලන්න හිටියොත් ඒ ලොකු සංසේ වචන හතරක් පාවිච්චි කරන අනිවාර්ය මේක ත්‍රිපිටකේ වෙන්න ඇති ඇත්තේ මහා සමාරම්භ අප්පකිච්ච අප්ප සමාරම්භ මහා කිච්ච මහා සමාරම්භ මහා කිච්ච අප්ප සමාරම්භ අප්පකිච්ච කියලා සමහර කට්ටිය බොහොම උඩ පැනලා මහා සමාරම්භ කරනවා. හැබැයි අන්තිමට බලනකොට නටපු තොවිලකුත් නැහැ, බෙරේ පළුවකුත් නැහැ, ගණ්ඩ දෙයක් නැහැ. ඔය දේශපාලනඥයන්ගේ මුල්ගල් හිටවිලි වාගේ. ඌ අන්න බෙර ගහගෙන දඟලගෙන කරනවා අන්තිමට මුල්ගලට මුල් බැස්සත් ඒක එහෙමම තමයි. ඒවට කියනවා මහා සමාරම්භ අපකිච්ච කියලා. යෝගාවචරයට පිළිපද අප්ප සමාරම්භ මහා කිච්ච කිසි කෙනෙකුට අඟවන්නේවත් නැහැ දන් දෙනවයි කියලා. හැබැයි දන් දෙනවා. උත්කෘෂ්ඨ සීලයක් රකින්න කිසි කෙනෙකුට ඇඟෙන්නවත් කරන්නේ හොඳ සමාධි භාවනාවක් තියෙනවා. කිසි කෙනෙකුට දැනගන්න හම්බ වෙනවා. හොඳ ප්‍රඥාවක් තියෙනවා විපස්සනා කරනවා අඟවන්න බෑ යාන්තිමට නිවන කෙනේ මහා තම මහා කෘත්‍යයෙන් සමාර කරනවා. හැබැයි අප්ප සමාරම්භයි කිසි තැනක කෑකොස් සංගහන්නේ කිසි තැනක අන්ධහර පාන්නේ කිසි තැනක අයිතිවාසිකම් ඉල්ල සටන් කරන්නේ දී ඇති තැනින් පටන් අරගන්න. ඉන්න තැනින් පටන් ගන්න හිමීට යනවා. එතකොට මහා සමාරම්භ මහා කිච්ච. අප සමාරම්භ මහා කිච්ච කියලා කියනවා. බෝසතාණන් වහන්සේගේ අවසාන භවයේදී මහා සමාරම්භයි මහා කිච්චයි. උන්වහන්සේ ප්‍රාර්ථනා කරගෙන ඉන්නේ නිසා උන්වහන්සේ පටන් ගන්නකොටම පොළොවේ අඩිය තියන්නේ අග්ගෝ හමස්මි ලෝකස්මි සෙට්ටෝ හමස්මි ලෝකස්මි ජිට්ටෝ හමස්මි ලෝකස්මි අයමන්තිමා ජාති නත්ති දානි පුනබ්බවෝ කියලා මම දෙවට අගවෙමි මම වලට ජෙට වෙමි මම වලට දෙට වෙමි ඊට පස්සේ මට ගමනක් නැහැ කියලා ලහක් ගන්නකොටම කියලා පටන් ගන්නවා ඒ වාගේම ලස්සන ගමනකේ අමාර කරනවා සමහර දිනෝ අප්ප සමාරම්භ අපකිච්ච පටන් ගන්නමකුත් ඇත්තේ නැහැ මහලොකට ඉවරෙකුත් නැහැ. ඒ නිසා යෝගාවචර ජීවිතයේ මේ අනුපුබ්බ කිරිය අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ පරිපදා කියලා කියන්නේ අප්ප සමාරම්භ මහා කිච්ච. එන්නේ එන්නේ එන්නේ කැඹුරට යනවා. ඒක මම මේ උත්සාහ කළේ පර්යංකයක් ගත්තත් ඔච්චරම තමයි. මොනවත්ක්ත්ම දන්නේ නැති කෙනෙක් හිටන්න පටන් අරගෙන ඊයේ ගිය තැනට ගිහලා එතන පොඩ්ඩක් තල්ලු කළා තමයි නැතර කරන්නේ. හෙට පටන් ගන්නකොටත් ආයෙ බින්දුවෙන් පටන් ගන්න ඊයේ ගිය තැනට ගිහිල්ලා ආයෙ පොඩ්ඩක් තල්ලු කරලා අන්තර කරලා එනවා. ඒ නිසා මේකේ නැවත නැවතත් නැවත නැවතත් එක වීතියෙම එක චක්‍රයෙම එක පතයෙම ගමන් කරන කරන්න අපි වැඩියෙන්ම පරිචය ලබන්නේ ආයන්න ආයන ගැන තමයි. මේක හොඳටම තේරෙන තැන තමයි මේ Taman දන්න දේ නොදන්න කෙනෙකුට කියලා දෙන්න හදනකොට ඒ කියලා දෙන මිනිස්යාගේ නොදැනුවත්කම පිළිබඳව දන්න මනසට කේන්ති යනවා නම් ඒක අසත්පුරුෂයි. ඒක මේ ශාසනයකට ගැලපෙන්නේ නැහැ. එදාට මතක තියාගන්න ඕනේ මම මොනවත්ක්වත් දන්නේ නැති වෙලාවේ මට කල්යාණ මිත්‍රයන් කියලා දෙනකොට අනේ මුන්දලා කොච්චර දුක් ගන්නවද? නමුත් මං අද ඒක වෙන කෙනෙකුට කියලා දෙනකොට මම කොච්චර කලබල කරනවද කියලා අර තව කෙනෙකුට කියලා දීමෙන් තමයි තමන් අර ඉස්සල්ලාම ආවෝද කරගන්න කියලාදී සත්‍ය පිහිටුවේ ಗುಣ ටික මතක නැති කරන්නේ නැතුව ඒ අයන්න අයන කියලා දෙන්න පුළුවන් නම් අර මනුස්සය හැමදම ස්තුති කරා. ඒක අපි අර ගියේ පාළ එක් කරපු අර ගෝපාලක සූත්‍රයේ ගෝපාලකයේ තියෙන ලක්ෂණ ගුණයක් විදිහට බුදුජානකසේ සදාන් කරන ගෝපාලකයා නිතරම ගවරරට වරින් වර බුදියා ගන්න වෙලාවට කියලා දුම් ගස්සන්න ඕනේ. ඒත නැත්තම් මැස්ස මඳුරු ඇවිල්ලා හාරකුණ බුදියා ගන්න බැරුව උන් මේ ක්ලාන්ත වෙනවයි කියලා. ඒ දුම් ගැස්විල්ල වගේ තමයි යෝගාවචරයේ භාවනා කරගෙන යනකොට එයා දැනගෙන හෝ නොදැනගෙන හෝ තව පිරිසකට ආදර්ශයක් වෙනවා. මට වචනෙන් කියලා ආදර්ශ වෙනවා. සමහරට ක්‍රියාපටිපටිපාතියෙම නිහඬ බණක්කින් ආදර්ශ වෙනවා. අන්නේ ආදර්ශ වෙනකොට මම මේ කියලා දෙන්නේ වැදගත් අයට විතරයි, ගුණවත් අයට විතරයි, හොඳට දන්න අයට විතරයි කියලා පංග පෙර බෙදන්න ගියොත් ඒ කියන්නේ Taman ආනුපුබ්බේ ප්‍රතිපදාවේ ඒ ಗುಣ දන්නේ නැහැ. හොඳට මතක තියාගන්න ඕනේ ඉස්කෝලේක හෝ මොන දෙයක හෝ අමාරුම පන්තිය තමයි මොන්ටිසෝරි පන්තිය. ඒක කියලා දෙන්න දන්නවනම් එයාට විශ්වවිද්‍යාල උගන්වනවා කියන එක එච්චර අමාරු නෑ. නමුත් සමහරෙකුට ඒ ආරම්භක දේ බැරි නිසා ඒ ඇත්තන්ට විශාල සාසනික සේවාවක් කරන්න බෑ. ඒක මේ පුද්ගලික දෝෂයක් මම මේ කියන්න හදනව නෙමෙයි. මොකද එimhe කිව්වොත් අපිට මේ සාරිපුත්ත මොග්ගල්ලාන දෙනව ගත්තොත් සාරිපුත්තු ස්වාමීන් වහන්සේට ඕනම කෙනෙකුට මුගලන් හාමුදුරන්ට වැඩිය ඒ පෘථග්ජන භාවයේ ඉඳලා සෝවාන් කරලා දෙන්න පුළුවන්. මුගලන් ස්වාමීන් වැඩ පටන් ගන්න සාරිපුත්තු සාංශේ සෝවාන් කරලා දුන්නාට පස්සේ ඉඳලා රහත් කරන තැන දක්වා තමයි. ඒ නිසා ආර්ය ලෝකයේ දරුවේ ප්‍රසූත කරන මාතාව විදියට පෙන්වන්නේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ. අම්බිචි දරුවා දැඩි කරන තාත්තා විදියට පෙන්වන්නේ මොග්ගලාන ස්වාමීන් වහන්සේ. ඒකමත් වෙන උන්වහන්සේලා දෙනමගේ ඒ ක්‍රියාපටිපාටි දෙක දෙපැත්තකට යොමු වෙලා තියෙන්නේ. දෙන්න එකතු වුණාට පස්සේ සරුවචනාංශයට පුදුමාකාර සමබර 82 දෙනෙක් යදවපු රතේක නැගලා ඉන්න වගේ කිසි කරදරයක් නැතුව සාසන සේවාව කරගෙන ගිහිල්ලා තියෙනවා. ඒ දිනමම අපවත් වුණා පස්සේ සරුවචනාංශේ විවේකීව කල්පනා කරලා කියනවා විශාල අතු දෙකක් තිබුණ ගහක අතු දෙකම කඩා වැටෙනා වගේ සාසනෙට මා විශාල පාළුවක් මට දැනෙනවා කියන්නේ. මේ සාරිපුත්ත මොග්ගල්ලාන කියන දෙනමගේ ಗುಣ දෙකක් තියෙන්නේ. දෙක එකතු වුණාට පස්සේ ਸਰුවචනාංශයේ ආසන්නම නියෝජනයක් වෙනවා. එතකොට වැඩිම ආනිසංස තියෙන්නේ ਸਰුවචනාංශය. ඊට පස්සේ ਸਰුවචනාංශය කියනවා මම සංස්කාර ධර්මයන් කිසිසේයි අනිත්‍යතාවය පුහුණු කරලා තියෙන නිසා මම මේකට සැලෙන්නේ නැහැ. ඒ දෙන නැතුණත් මගේ වැඩ ටික මම කරගෙන යනවා කියන්නේ. ඒ නිසා අපි අනුපුබ්බ ප්‍රතිපදාවේ ඉන්නවද කියලා තේරෙන්නේ භාවනා කරන්න දන්නේ නැති කෙනෙකුට දන්නේ නැති කෙනෙක්ගේ මේ තටමනකොට දඟලනකොට යා ගන්න ප්‍රයත්නයේ සහ කියන දේවල් අහලා ඉවසිල්ලෙන් ඒකේ සුන්දරත්වයක් මතු කරගන්න පුළුවන්. අනේ මම මෙච්චර ඔක්කත් මට දැනුව තිබුණ නැනේ පටන් ගන්නකොට කියලා ඒ මනසට උදව් කරන්නේ පුදුමාකාර අත අත දෙන්නේ පුදුමාකාර සාසනික මෙහෙවරක් විදියට. බනින්න කරන්න යන්න බෑ. බනින්න කරන්න අයිතියක් නැහැ. මොකද අපි එතනත් නැතුව ඉඳලා තැනක තියෙනවා. දන්නේ තැනක තමයි මෙතෙන් ආවේ. ආන්නේ මුල අමතක නොකිරීම තමයි මේ අනුපුබ්බ කිරියා අනුපුබ්බ ශික්ෂා අනුපුබ්බ ප්‍රතිපදා කියලා කියන්නේ. ඒ නිසා පරියන්කයට ගියා නම් මූල කර්මස්ථානයේ ඉස්තර මතු කරගන්න තැන ඉතාමත්ම වැදගත්. ඒ කවදාකවත් මේ මිරිකල අල්ලන්න යන්න එපා. බොහොම සුඛනම්‍යතාවට එකට එන්න අනුග්‍රහ කරලා සප්පාය කරනු සලසලා එනකොට ඒක වගලා ගන්න හැටි, මේචල් කරගන්න හැටි, ආම්බාම් කරගන්න හැටි අමෝරාගත් අතකින් කරන්න බෑ. ඒක ඔය පාවොක්සයිඩෝ කියනකොට කියන්නේ මූල කර්මස්ථාන යාලු කරගන්න එක පොඩි බබෙක් යාලු කරගන්නවා වගේ කියනවා. පොඩි බබෙක් යාලු කරගන්න දූලා ගිහිල්ලා අල්ලලා අඟට තියලා තද කරගෙන බෑ. ඒකට උ පලාතකින් නැතුව දూరు. උ කෝල වෙනවා. ඒ නිසා බබාගේ තාලයක් තියෙනවා අල්ලගන්න. ඒ විදිහට කටතුල බොහොම ඉවසිල්ලෙන් කටජිගරුවත් ඇත්තටම බබාටත් ඕනකම තියෙනවා ආධුනිකයත් එක්ක ආගන්තුකයත් එක්ක යාළු වෙන්න නමුත් එයා එම ක්‍රමිකව ගිහිලා අතරත දීලා හායි බබා කිව්වට හරියන්නේ ඒ ක්‍රමේ නැතුව ක්‍රමයක් තියෙනවා. ආන්නේ ක්‍රමේ දන්නේ නැත්නම් මේ ආනාපාන වගේ දේවල් කරන්න අමාරුයි. ඒකෙම සක්මන් කරන්න ගියාමත් මුගෝ දෙනෙක් පටලවාගෙන තිනවා පටන් ගන්නකොටම ඔසවනවා යවනවා තබනවා කියලා පටන් ගන්නවා. හොඳට මතක තියාගන්න ආනාපාන සක්මන් භාවනාව පටන් ගන්නකොට මේ සාමාන්‍ය ඇවිදිල්ලක ගිහිල්ලා ඒ කියන්නේ මෙනෙහි කිරීමක් කිසිම නැති සාමාන්‍ය ඇවිදිල්ලකින් වේගය අඳුරලා දීලා පළවෙනියෙන්ම අපි කරන්නේ ලේසිම වම දකුණ. ආධුනිකය පටන් අරගන්නේ හැම වෙලාවෙම වම දකුණ කියන මූලික පාඩමය අයන්නේ. ඒ කියන්නේ එක පියවර එක මෙනෙහි කිරීමක් කරනවා. ඊට පස්සේ ඒක හරිනම් ඒක yaadෙනවා නම් ඒ තන තමන්ට සප්පායනම් විතරක් ඔසවනවා, තබනවා කියලා එක පියවර දෙකට මෙනෙහි කරනවා. ඒක කරනකොට හොඳට මතක තියාගන්න මේක වැරදි නම් ආපහු එන්න දැනගන්න ඕනේ. වාහනේ පළවෙනි ගියර එකේ ඉඳලා සෙකන්ඩ් ගියර එකට දාන වෙලාවට ආවේදී තාම තියෙන වාහනේ පිකප් එක හරියට අවුලා නැත්තම් ඉතින් අපි කියනවා නොක් කරනවා කියලා එන්ජින් එක හිටිනවා එහෙම නැත්නම් ඇතුළේ ඉන්න මිනිස්සුන්ට තේරෙනවා ඩ්‍රයිවර් මොඩයයි කියලා. එතකොට බර ගියරයකට ආයෙ දාලා කාර් එක ටිකක් යන්නදල්ලා සෙකන්ඩ් එකට දාපම අල්ලනවා. එහෙනම් කන්දක් හදිනකොට බරක් තියෙනකොට ගියර් මාරු කරනකොට හරියට දෙක ගැලපෙන්න ඕනේ. අන්න ඒ වගේ තමයි වම් එක වම් දකුණ කියලා ගිහිල්ලා යම් තැනකදී ඔසවනවා තබනවා කියලා තැනට දැම්මනම් හරි වෙලාවට මාරු වුණා නම් හොඳට ක්ලච් කරලා ගියර් එක මාරු කරනකොට වාහනේ ඉන්න කටියට තේරෙන්නේ නැතුව වාහනේ අදින්නේ ආන්නේ ගන්නට හොඳට තේරෙනවා. එහෙමනම් සෑහෙන වෙලාවක් ආයේ ඊගාව ශික්ෂාව තමයි ඔසවනවා තබනවා. ඒක හොඳට පේ වුණාට පස්සේ ඒක හොඳට වශී වුණාට පස්සේ ඔසවනවා යවනවා තබනවා කියලා ඒක පියවර තුනකට කඩලා මෙනේ කරනවා. එතෙන්දිත් හරි ගියේ නැත්නම් ආපහු දෙකට කඩලා මෙනේ කරන්න, එකට කඩලා මෙනේ කරන්න ඕනම වෙලාවක ආපහු එන ක්‍රමයේ දන්නවනම් අර කවදාකවත් සංකීර්ණ සංකරතාවලට යන්නේ නැහැ. අන්නේ විදිහට 1 2 3 ක්‍රමයට කරගෙන යන ක්‍රමයේ දන්න කෙනාට අර පැදුරින් වැටලා තුවාල වෙන්නේ නැතුව වගේ අනුපුබ්බ ක්‍රියාව තේරුම් ගත්තොත් මේක මේ භාවනාවට විතරක් නෙවෙයි මුළු ජීවිතේ පුරාම අපේ සාමාන්‍ය ආර්ථික තීන්දුව, දේශපාලන තීන්දුව, සමාජික තීන්දුව හැමදේම Taman දන්න හැකි පුළුවන් තරම් පටන් අරගෙන කරනවා නම් එnde ende ende ende එක වැඩි දියුණුවට යනවා මිසක් උසාතු වලන්න ගිහලා කඩාන වැටලා පසුබිම් මැනිගෙන ඉලක් වෙන්නේ ඒකදී සරුවචනන්සේ හැම්බෙලාම මේ සම්පජඤ්ඤ කියන වචනේ පෙන්ලා දීලා තියෙනවා. ඒක තැනක ඉඳලා තව තැනකට මාරු වෙනකොට සතර සම්පජඤ්ඤ වලින් සම්පජඤ්ඤ හතර කල්පනා කරලා කරන්නයි කියන්නේ. ඒ සම්පජඤ්ඤ හතර බොහොම ලස්සනට මේ පිටු කරලා ඒ බුරුම සංස ලියනවා අපිට දවසකදී හම්බ වෙන අභියෝග, හම්බ වෙන ආරාධනා, හම්බ වෙන දුෂ්කර තත්වයන් කිලෝරක් නැහැ. කොච්චර දෝ දේවල් ඉදිරියට ඉදිරියපත් වෙනවා ඒක දයෝපගතව සිද්ධ වෙනවා අපේ මෝඩකම් නිසා සිද්ධ වෙනවා ඇසුරු කරන්න නිසා සිද්ධ වෙනවා අන්න ඒක ගොඩාක් ආරාධනා ගොඩාක් විකල්ප නැත්නම් ප්‍රස්තා ප්‍රශ්න දුෂ්කරතා මතුවෙනකොට ඉස්සල්ලාම බලන්න කියනවා මම මේ අත දාන්න හදන ප්‍රශ්නේ යුතු අයුතු දෙක කළ යුතු දෙයක්ද අයුතු දෙයක්ද හුඟාකට හිත නරක් වෙලා අපි වේගෙන් වැඩ කරන්න හදනවා නමුත් අයුත්තට යනවනම් පළවෙනිම සම්පජඤ්ඤේ මේක ගැළපෙනවද මවන්නේකට ගැළපෙනවද කියලා ඒ ගැළපෙන්නේ නැත්නම් කොච්චර කවුරු මොනවාකත් ආසන්න ඉන්න යාළුවා කිව්වත් ගෙදර කට්ටිය කිව්වත් Taman මග බලා ගන්න ඕනේ මේක කෙරුවක් පරාදයි වැරදුනක් පරාදයි හරියට පරාදයි ඒ වගේ යුතුයයි තුලින් යුතුයි කියලා තේරෙනවා නම් විතරක් හැකි නොහැකිකම බලන්නේ කියලා කියනවා. යුතු දේ තුල මේක මගේ විශේෂීත්වයට වැටුණොත් නැත්නම් මම දන්න ශිල්පයක්ද කියලා. තමයි බැරි නම් කියන්නේ කියනවා මේක කළ යුතු දෙයක් නමුත් අනේ මට කරන්න බෑ. ඊට පස්සේ යුතු දේවල් වලත් විශාල පරිමාණයේ පරාශයක් තියෙනවා නේද? මේකත් යුතුයි, මේකත් හැකි, මේකත් යුතුයි, මේකත් ඇති කියලා ගොඩක් ඒ යුතු හැකි දේවල් වලින් රුචි දේ පමණක් කරන්න කියලා. කවදාවත් වර්ධින්නේ යුතු හැකි රුචි කියන තාලෙට බසලා ගත්තොත් කරන වැඩේ කරන්නේ විනෝදාංශයක් විදියට. බොහෝම සතුටින් කරනවා වැඩේ ඉවරයි. ඒකෙන් කවදාකවත් චිත්ත පීඩාවක් ඇති කරන්නේත් නැහැ. ඒ වගේ තුන හතරක් කරනකොට ඇති වෙන මේ ප්‍රතිශක්තිය තුල ඒ පුද්ගලයාට කරන වැඩේ විනෝදාංශයක් විදිහට කරගෙන යෑමේ ඒ අභිරමණය කරන්න පුළුවන් ගතියක් එනවා. ඉතින් ඒක හරි අමාරුයි කසාද බැන්දට පස්සේ. ඒ යුතුයයි තොරනකොට දෙන්නේ තුන් දෙනෙක් අත දානවා. හැකිනු හැකිනටත් තුන් හතර දෙනෙක් අත දානවා. ඊට පස්සේ රුචි දේවල් වරන්නත් බෑ. ඒ නිසා මේ අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරි අනුපුබ්බ පටිපදා බොහෝ විට සාර්ථක වෙන්නේ මේ මම දැන් මෙතන කියන උපමානේ විතරයි. එතන ගියාට පස්සේ නේක කඩාගෙනම යනවා හෙන ගෙඩියක් වාගේ බුල්ඩෝසර් එකක් ස්ටාර්ට් කරා වාගේ. නමුත් බොහෝ දිනත් එක්ක යෙදී වැඩ කරන්න ගියාම අර ඉන්දියාවෙන් එක්කෙනෙක් කියනවා සාමූහික ගමනකට යන්න ගියොත් ගමනේ වේගය තීන්දුව කරන්නේ බැරිම එකයි කියලා. ඌට කොහොමඩක්වත් ඉස්සරහට යන්න බෑ. අනිත් ඔක්කොටම හිමීට යන්න පුළුවන් නිසා ආර්මිනියත් එක්ක යන්න ඕනට කට්ටිය හොඳයි කියලා යනවා. අර හැකට බෑමයි තමයි. ඒ නිසා තනියා යනකොට ඔය මොකක්වත් ඇත්තේ නෑ. බුදුහාමුදුරුවෝ ඒ නිසා කියලා තියෙනවා. කඟ වේනගේ අඟ වගේ අනික හැම සත්තුන්ම අන් දෙක දෙක තියෙනවා කඟ වේනට තනියඟ තියෙන්නේ ඒකෝ චරේ එකක්ග විශාන කප්පෝ තනිව හැසිරියන් කඟ වේනගේ අඟ වගේ කියලා තියෙනවා ආයතාව කියලා තියෙනවා මාතංගනං හස්ති රාජා වගේ තනිව හැසිරෙනකොට තමයි මේ ධර්ම ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒ කියන්නේ අර සමාජයට යොදන්න බෑ කියන එක නෙවෙයි යොදන්න ගියාම මේකේ තියෙන අර තීව්‍ර භාවය මේකේ තියෙන ඒ කපාගෙන යන ගතිය මොට වෙලා තියෙනවා. ඒක නිසා වෙන්න ඇති ඔය වරක් ඔය නේරුතුමා බුද්ධහම පිළිබඳ ලොකු සේවයක් ඉන්දියාවේ කරලා ඉන්දියාවේ කොඩියට ධර්ම චක්‍රයයි අශෝක ස්තම්භය දාපු කෙනා ප්‍රකාශ කළා තිබුණා සරුවචනාංශයේ මේ කියපු දේ සියල්ලන්ටම කරන්න පුළුවන් ද බැරිද කියන එක නම් මට සාධාරණ සැකයක් තියෙනවා කියන්නේ. සමාජික වශයෙන් මේක කරන්න බෑ. හැබැයි එයා යටින් ලියනවා. හැබැයි පුද්ගලිකව මට කියන්න පුළුවන් කෙරුවොත් හරියන බව නම් ඇත්තයි කියලා. ඒ සමයව ප්‍රකාශ කරලා කරන්න පුළුවන් දේවල් මේකේ නෑ. කොහොම ඩිංගිත්යි කියන්නේ ಗುಣ වසාගෙන Taman විතරක් යන විදිහට කරන්න ගියාම ඉතින් සෑහෙන බැනුම් අහන්න වෙනවා ආත්මార్థකාමී කියලා. අනිත් කට්ටිය නෑ තනියම නිවන් දකින්න හදනවා කැලියට ගිහිල්ලා නිවන් දකින්නවා කියලා හරියට චෝදනා කරනවා. නමුත් සරුවච්චන් වහන්සේ සාරාංශකේ කල්පලක්ෂයේ ඇසිස් මස්ලේ දන් දෙමින් යනකොට කොච්චර දෝ පවුලයට අසාධාරණකම් වෙන්න ඇති. යාළුවන්ට අසාධාරණකම් වෙන්න ඇති. සමාජයට අසාධාරණකම් වෙන්න ඇති. මොකද ඉඳපුවම කඩාගෙන යනවා. Tamanට ඕන දෙයක් කරලා තමයි පාරමිතා පිරෙව්වේ. නමුත් උන්වහන්සේ අවබෝධ කරාට පස්සේ අවුරුදු 45ක් මුළු මානව ප්‍රජාවටම කිසියම් වග විභාගයෙන්තර උදව් කරපු නිසා තේරෙනවා අනිත් වගේ ශ්‍රේෂ්ඨ වැඩකට යනකොට මග දිගටත් ඔක්කොටම උදව් කරන යනවා කියන එක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඒක නිසා ඒ වෙලාවේදී ඒ සමාජයෙන් එන චෝදනා ආත්මාර්ථකාමී වගේ තියෙන චෝදනා දිහා බලලා අපේ මේ අනුපුබ්බ කිරියාව අනුපුබ්බ ශික්ෂාව අනුපුබ්බ ප්‍රතිපදා පාවා දෙන්න ගත්තොත් ඒකෙන් අපි අදහස් කරන්නේ තාමත් මේ අන්ධ පෘ탁ඥයන්ගේ මතවලට අපේ මේ වටිනා ක්ෂණ සම්පත්තිය පාවා දෙන එක. ඉතින් ඒක තේරෙනකොට ඒක හදාගෙන ඉදිරියට යන්න වෙනවයි කියලා කියන්නේ භාවනා ජීවිතයේ සෑහෙන ඉදිරියට ගිහිල්ලා පෙරමග පේනකොට තමයි සිද්ධ වෙන්නේ. නිසා මුල් කොටස ඉතාමත්ම අමාරුයි. හරියට දුෂ්කරතා වැඩි. නමුත් අනුපූර්ව ක්‍රමේ යනවනම් කපාගෙන යන්න පුළුවන් ගතිය තමයි මහා සමුද්‍රයෙන් බුදුහාමුදුරගෙන හැරපාන්නේ. මහා සමුද්‍රයට බහිනකොට ඉස්සලා පතුල තෙමෙනවා. ඊගාවට පිටිපතුල තෙමෙනවා ඊගාට වලලු කර තෙමෙනවා ඊගාට ගොප්මස තෙමෙනවා ඊගාට දණිය තෙමෙනවා ඊගාවට කලවමස තෙමෙනවා ඊට ඉඟටිය තෙමෙනවා ඊට පස්සේ තනමත්තක් ඊට පස්සේ ගෙලමත්තක් ඊට පස්සේ නාසය දක්වා හිස දක්වා ඊට පස්සේ බහගෙන බහගෙන බහගෙන බහගෙන යනකොට කැමැති තැනක නතර වෙන්න පුළුවන් කැමැති නම් නැහැ වහගෙන ටිකක් අතුලට ගිහලා එන්නත් පුළුවන් ආන්නේ ක්‍රමයේ තියෙන නිසා මේ ශාසනයේ කාලයත් එක්ක පහුවෙනකොට පහුවෙනකොට මේ ධර්මයේ හොඳ හරිය හැලෙනවා කියන කතාවක් නෑ. කැමැති විදිහට ඉහළ පහළ යන්න ගියාම හැමදාම ඊයේ ගමන අද ගමනට අදිෂ්ඨාන ශක්තියක් වෙනවා. ඉතින් ඒ නිසා ඒ ආනුපුබ්බි වැඩපිළිවෙල දැනගෙන වැඩ කරනවා නම් ඔය සාමාන්‍ය වචනින් කියන්නේ මේ හොඳ වැඩ කරන්න ගියාම මාර බලවේග එනවයි කියලා කවදාකවත් නෑ. හොරකම් කරනට වැඩිය අමාරුයි කියලා කරන දන් දෙන්න මාර බලවේග එනවායි. සීල් කඩනට වැඩිය අමාරුයි කියනවා සීලවන්ත වෙනවට මාර බලවේග එනවායි කියලා. සමාධිය වැඩුවට වැඩිය අමාරුයි සමාධිය නැතුව ඉන්නවට වැඩිය අමාරුයි සමාධියක් ඇතුව ජීවත් වෙන එක මොකද මාර බලවේග නිසා. ඉතින් මේක ඇහුවට පස්සේ ඔය බලංගොඩ ආනන්දමෛත්‍ය හාමුදුරුවෝ දීලා තිබුණ උත්තරයක් ඒක නෑ ඇත්ත තමයි. හැබැයි මං කියනවා විපස්සනාට මාර බලවේග නෑයි කියලා. කටේ අත දාන්න වටන කතාවට. මොකද විපස්සනා කරනකොට මේ පාඩම කියලා දීලා පටන් අරගන්න ඔබ මුල දැනගනි මුල දැනගත්තට පස්සේ කාටවත් පැදුරින් බීමට දාලා ඇතලා දාලා වැට්ටා වටන්න බෑනේ විපස්සනාදී විතරයි සීලේදී සමාධියේදී ප්‍රඥාදී මේක තියෙනවා දාන සීල භාවනාදී මේක තියෙනවා නමුත් විපස්සනාදී විතරයි මේක මූලිකව ඉගැන්වීමක් විතර උගන්වන්නේ හැමදාම පටන් ගන්නකොට බිඳුවෙන් පටන් අර ගන්න දන්න කෙනාට කවදාකවත් පශ්චාත්තාප වෙන්නේ නැහැ. ඒ නිසා හැම වෙලාවෙම මතක තියාගන්න අපි මෙතෙක් කල් අපි ආපු ගමනේ යම් විදිහකට පය පැකිලි වැටිලා තියෙනවනම් අතප්පයක් කැඩිලා තියෙනවනම් තුවාල වෙලා තියෙනවනම් ඒ ලොකු අතු අල්ලන්න යන එක. මේක සාමාන්‍යයෙන් කියන්නේ ප්‍රතිඵල අපේක්ෂාවෙන් භාවනා කරනවා කියන එකයි. ඒතර ප්‍රශ්නයක් මතුවෙන හැනම් ප්‍රතිඵල අපේක්ෂා කරන්නේ නැත්නම් කොහෙන්ද මේ භාවනා කරන්න ගන්න සද්ධාව ගන්න? කොහෙන්ද මේ කුසල ඡන්දය පහල කරගන්නේ කියලා. ඉතින් ඒක මුලින් අපි සරුවචනාංශගේ ණයට තමයි ගන්න. සරුවචනanse කෙරේ සද්ධාව පිහිටවන්නේ. ඉස්සරහට යනකොට යනකොට යනකොට භාවනා විශේෂයෙන් හරියනකොට මේ අනුපුබ්බ කිරියා අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ ප්‍රතිපදා වගේ දේවල් අහලා චින්තාමේ වශයෙන් දියුණු කරලා ඒකත් අර භාවනාවට ලං කරගත්තොත් එන්නේ එන්නේ එන්නේ තමන්ගේ තියෙන නිහතමානීකම ඒ වගේම ඒ පුංචි දෙයට උදව් කරපු කෙනා වුණත් ගෞරව කරන ගතිය ඒ දෙයට තටමන කෙනෙක් දැක්කට පස්සේ කවදාවත් නිග්‍රහ නොකර අන්‍යාගමිකෙක් හරි කමක් නැහැ ඒ තන සකස් කළ දෙන එක තේරුම් ගත්තට පස්සේ මේ ඇයි මේ සරුවච්චන් වහන්සේ නිවන් දකින්නටත් වැඩිය නිවන් දකින්නටත් වැඩිය අපි මේ බුදුන් සරණ යන චිත්තක්ෂණේ වටනවා කියලා කියන්නේ ඕනෝකයි. බුදුරජාණන් වහන්සේ මේ සඳහන් කරනවා ඔය චුල්ල කම්ම සමාදාන සූත්‍ර වගේ තැන්වල මේ නොපෙනෙන සත්‍යකට නොදන්නා විදියට කැම වෙලක් දාලා කැම ටිකක් දාලා ඌ කනවා කියලා සන්තෝෂ වෙන්නත් පුළුවන් අපිට. අපි මේ අතෝදලා දාන වතුර ටිකෙන් බැක්ටීරියාවෝ නැත්තම් දිලීර වලට ආහාර වෙනවායි. සතුට වෙන්න පුළුවන්. ඊට වඩා 100ක් ගුණ තියෙනවායි කියලා කියනවා බිම්බණුවේ කරේ ඇවිල්ලා අර බත්තුලක් අරගෙන යනවා දකින්නකොට. ඒක කනවා දකින්නකොට 100 ගුණයක් ආනිසං තියෙනවා පණ ඇති සතෙක් ආහාර කැල්ලත් එක්ක දකින්නකොට. ඊට වඩා 100ක් ගුණයක් වටනවායි කියලා කියනවා ඒ ලොකු සතෙක් හරකෙකුට හරි අලියෙකුට හරි කැම වේලක් දෙනකොට. ඒ වගේ සියක් ගුණයක් වටනවායි කියලා කියනවා මිනිස්සෙකුට කැම වේලක් දෙනවා. ඊට වඩා සියක් ගුණයක් වටනවායි කියලා කියනවා සිල්වන්ත මිනිස්සෙකුට දාන වේලක් දෙනවා. ඊට වඩා සියක් ගුණයක් වටනවායි කියලා කියනවා සමාධි සීල දෙකම තියෙන කෙනෙකුට. ඊට වඩා සියක් ගුණයක් වටනවා ප්‍රඥාව තියෙන කෙනෙකුට. ඊට වඩා සියක් ගුණයක් වටනවා සෝවාන් කෙනෙකුට. ඊට වඩා සියක් සකදාගාමී අනාගාමී අරියත් රහත්. ඊට පස්සේ මහා රහත්. ඊට පස්සේ මහා රහත් පිරිසකට ඊට පස්සේ භික්ෂු භික්ෂුණී උභයපාක්ෂිකව ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ප්‍රදාන කරගත්ත භික්ෂු භික්ෂුණී මහා සංඝ රත්නයට දෙන දාන තමයි ශ්‍රේෂ්ඨම සාංගික දාන ඊටත් වැඩිය වටිනවා කියනවා Taman බුදුන් සරණ ගිය දහම් සරණ ගිය සංඝ සරණ ගිය කෙනෙක් බවට පත් වෙන්නේ. අර සේරණ වැඩි වටිනවා මේ තාමත් ඒව කරන්න පුළුවන් තිසරණ සරණ නොගියේ. අනේ මූලිකම නැම්ම තමයි වැදගත් වෙන්නේ. ඒක අමතක වෙච්ච දවස් තමයි අපි ඔය ප්‍රතිඵල ඉල්ලගෙන අඬන්නේ. ඒ නිසා පැවිදි වෙනකොට කියනවා පැවිදි වුණාට පස්සේ ඔය මේ චිත්ත පීඩා ඇති වෙනවනේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ නැතිකොට ඒක වෙනවා සිවුර ඉල්ල ගන්න වෙලාවදී කියපු වාක්‍ය මතක තියාගන්න. සිවුර ගුරු ආමඳුරන දීලා සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සත්‍ය කරණත්තායි මං කාසාවං ගහෙත්වා පබ්බාජේත මං බන්තේ කියලා අවසරයි ස්වාමීන් වහන්සේ මේ කාසිවුර දීලා නැත්තම් මගෙන් අරගෙන සියලු දුක් ගෙවන් කිරීම සඳහා සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සත්‍ය කරන ද නිමං අවබෝධ කිරීම සඳහා මට අනුකම්පා කළ පැවිද්ද ලබා දෙනසේක්වා කියලා. ඒ ඉල්ලනකොට තිබුණු සද්ධාව තියෙනවනම් ඔය මහානකමේ රැස් නොවී දුනාට මහානකම තියෙනවා. ඒ මාතුපිට අනිත් සියරම අලංකාර විතරයි මේක රැකෙනවා නම් අනිත් ඕන වෙලාවක් කරතයි. ඒ වගේ යෝගාවචරයත් පටන් ගන්නකොට අයනු ආයනු කියන එක ඒකයි වටිනාම දේ. ඒක තියෙනවනම් ඕන දෙයක් හදා ගන්න පුළුවන් කියලා අර පුංචි දෙයින් ලද දෙයින් සතුටු වෙන ගතිය තියෙනවනම් ඒ යෝගාවචරයට කොත්තනින් කෙලවර වෙනවද කියලා කියන්න බෑ. මේ දියුණුවේ නිමාවක් නැහැ. රහස තියෙන්නේ අර අයන්න අය. ඒ නිසා අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ ක්‍රියා අනුපුබ්බ පටිපදා කියන එකට මහා සමුද්‍රයේ පෙන්නන අනුපුබ්බ නින්නම් අනුපුබ්බ පෝණම් අනුපුබ්බ පබ්බහරම් කියන එක ප්‍රායෝගිකව යොදන්න පුළුවන්. ඔක්කොම සාමාන්‍ය ලෝකෙ තියෙන සාමාන්‍ය දැනුම. නමුත් භාවනා කරගෙන අනේක නාමේවා ආධ්‍යාත්මික පැත්තට යොමු කරගත්තට පස්සේ ක්‍රමයෙන් ක්‍රමයෙන් තේරෙන පටන් ගන්නවා විශාල චිත්‍රය. නැත්නම් විශාල සමීකරණේ කොහොමද මේක වැඩ කරන්නේ කියලා. ඉතින් ඒක පුළුවන්තර ලංකර ගන්න ලංකර ගන්න මිතුවාකල් භාවනා කරලා යම් චිත්ත පීඩාවක් බලාපොරොත්තු සුන්වීමක්. එහෙම නැත්නම් තමන්න තමන් දෙස්ති ගන්න ගතියක් තිබුණා නම් ඒකමයි කෙලෙසේ කියලා තේරෙයි. වෙන මොකක්වත්ම කෙලෙසක් නැහැ. බුද්ධ අතුත්තරමෙන් වහන්සේලා කද්දාකවත් ඒක දිහා බලන්නේ ඒතිෙදිත් භාවනා කරනවනේ කියලා තමයි බුදු බුද්ධ අතුත්තරමෙන් වහන්සේලා බලන්නේ. නමුත් නොදන්න කෙනා හැම වෙලාවෙම බලන්නේ වැරදිච්ච එක විතරයි. අන්නේ වැරදිච්ච දේ බලන ගතිය වෙනුවට ඒ තරක් තමන් ගෙන යන මේ සටනේ ගෙන යාම සඳහා ඇතුළතින් තමන් ළඟ තියෙන ಗುಣ එහෙම නැත්නම් ඒ සද්ධාදී ගුණ ටික බලන්න පුළුවන් වුණාට පස්සේ අපිට දවසින් දවස දවසින් දවස සතුට වෙන්න පුළුවන් ගතියක් තියෙනවා. එහෙම නැත්නම් පිරිච්ච ගතියක් එන්න පටන් ගන්නවා. ඒ නිසා ඒ නිහතමානීව Taman ගැන ආවර්ජනය කරලා බලනකොට නැති බැරිකම් නෙවෙයි ඇති හැකියන් ටික දැනගන්න තමයි මතක තියාගන්න ඕනේ මේ අනුපූර්ව වැඩපිළිවෙල තමයි මේක සාධාරණීකරණය කරන මූල ධර්මයේ මේ තුලම මේ අනුපූර්ව වැඩපිළිවෙල තුලම ප්‍රධාන වශයෙන් මධ්‍යම ප්‍රතිපදාව. ඒ වගේම එකින් එකට එකින් එකට තුඩු දෙන ගතිය ධර්ම න්‍යායක් වැඩ කරන්න පටන් ගන්නවා. ඒකට චිත්ත න්‍යාය කියලා කියනවා. ඒ චිත්ත න්‍යායට අහු වෙන්න නම් අර 1 2 3න් අපි ඒ චිත්ත න්‍යායට جوړු වෙන්න ඕන. සම්බන්ධ වෙන්න ඕන. සම්බන්ධ වුණාට පස්සේ ධර්ම ගෙනියනවා. එහෙම සම්බන්ධ වෙන්නේ නැතුව අපි පඬිතුකම් කරන්න ගියොත් ඔලමුල වෙන්න ගියොත් අර චිත්ත න්‍යාය කරදර වෙන නිසා අපේ අතපය තුවාල වෙනවා. අන්න එහෙම නොවි ඒ චිත්ත න්‍යායට සම්බන්ධ වෙන වෙලාවෙදී බොහෝමත්ම සූක්ෂමව එහෙම නැත්නම් සුඛනම්ය විදිහට ඒ සම්බන්ධ කිරීමට අද මේ ඉදිරිපත් කරන ලද ධර්ම කොටස සියලු දෙනාට උදව් උපකාර වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද දවසේ ධර්ම දේශනාව මෙතනින් නැවත කරනවා. සියලු දෙනාටම සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා අපි පැයකුත් විනාඩි 20ක් විතර කාලය ගත කරලා තියෙනවා ධර්මදේශනාව සඳහා ඉතින් මම චාරිත්‍රානුකූලව හැමදාම <clears throat> ආර්දනා කරන විදිහට මේ ධර්මදේශනාව සම්බන්ධව නැත්නම් මේ පිරිසට මේ තැනට ගැලපෙන වෙන ධර්ම සාකච්ඡාවක් හොඳයි කියලා හිතනවා. ඒ සම්බන්ධව හෝ මාතෘකාවක් හෝ ප්‍රශ්න හෝ ප්‍රකාශන තියෙනවනම් අසා බලා ගන්න දැනගන්න තියෙන දෙයක් තියෙනවනම් කරුණාකරලා ඉදිරිපත් කරන්නයි කියලා මම ආරාධනා කරනවා එහෙම නැත්නම් අපි පුරුදු පරිදි පේන පේන කාටවත් පින් පැමිණීමේ ඥාතීන් ශීපත් කර ගැනීමෙන් සහ අප අපගේ પરමාර්ථ ඍජු කර ගැනීමෙන් ධර්ම දේශනා සැසිවාරය સમાપ્ત කරන්න බලාපොරොත්තු වෙනවා Thank you. සම්පාදයේ ඉන්න බව සිවක සම්බන්ධයක් දෙවි දේශනා කරලා තියෙන ඒ ඒ සම්දිස්ථාන තුන පිළිබඳව විස්තර කරන්න පුළුවන්. මේක පිළිබඳව මට කියවන්න තිබෙන හොඳ පොතක් තමයි WS කරුණාරත් මහත්තයා එයාගේ PhD එකට ලියපු පොත මහත්තයා නැතුණාට පස්සේ එයාගේ නෝන මහත්තයා මුද්‍රණය කරලා තිබුණා ওই පටිසමුපාද තමයි විස්තර කරලා තිබුණේ. ඒකෙදී මේ සම්ප්‍රදාන කුල ක්‍රමයට මේ අතීත භවයේ වර්තමාන භවයේ සහ අනාගත භවයේ කියලා තුනකට කඩලා 12 12 ආකාර චක්‍රය කඩලා පෙන්ලා දීලා තිබුණා. උසහායන විස්තරයක් කරලා තිබුණා. ඒක ලියවලා එයා PhD ගත්තට පස්සේ කිව්වේ මේක නෙවෙයි ඇත්ත කියලා. ඇත්ත නම් මේ මොහොතේම තුනම තියෙනවා කියලා. ඒ නිසා හරීම විප්ලවීය දේශේ නම් දීපු කෙනෙක් බාටපත් වුණා ඒ WS කර්මන්ත මහත්තයා විශේෂයෙන්ම අපේ කටුකුරුන්දේ ඥානන්ද ස්වාමීන් වහන්සේලා වගේ ශිෂ්‍ය හැදුනේ ඒකෙන් තමයි මෑතදී ওই මේ තායිලන්තයේ ස්වාන් මොක්කොල බුද්ධ දත්ත හාමුදුරුවෝ ඒ ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරන්න පටන් ගත්තා මේ අවබෝධය චිත්තක් තුනක චිත්තක්ෂණ තුනකට සම්බන්ධ නැහැ ජීවිත තුනකට හෝ ආත්ම තුනකට අවබෝධය එක චිත්තක්ෂණයකමයි තියෙන්නේ නිසා ආબોධ කරන්න පටන් ගන්නකොට අපි අර ලොකු චිත්‍රයකට දාලා පෙන්නකොට කියනවා අතීතයේ අවිජ්ජා අවිජ්ජා පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන කියන තැනට අතීතයට යනවා මේ භවයේ චුති විඥානේ ආවට පස්සේ නාම රූප ඉඳලා මේ භවයට යනවා ඊට පස්සේ අනාගතයට තමයි ජරා මරණ වෙන්නේ කියලා ජීවිත තුනක් සම්බන්ධ කරනවා ඉතින් ඒක මං හිතන්නේ දෙකම තියෙනවා නම් හොඳයි අරකින් අවබෝධ කරගන්න ඒක පළල් චිත්‍රෙ පෙන්නනවා ඊට පස්සේ එක චිත්තක්ෂණයක ආස්වාස ආනාපානෙ පටන් ගන්න එක දකිනකොටම ඒකම බිඳිය යන හැටි දකින්න පුළුවන් ඒත් වගේ වෙලාවට එක චිත්තක්ෂණකට ඔක්කොම ටෙලස්කෝප් වෙලා එනවා ඉතින් ඒ නිසා සුතම ඥාන වශයෙන් ගන්නකොට ඔය අටුවාවේ විස්තර කරන විදිහට ආත්ම තුනකට සම්බන්ධ කරලා විස්තර කරගන්න එක සමහරෙකුට ලේසි ඉදිරියව ගන්න ඒක බැසගන්ම තමයි. නමුත් අවසාන වෙනකොට මුළු ඔක්කොම එක චිත්තක්ෂණයට ජීවිත තුනකටත් නෙවෙයි චිත්තක්ෂණ තුනකටත් නෙවෙයි එකම චිත්තක්ෂණයකට ගොනු වෙන්න වෙනවා. නැත්නම් අවබෝධය ලබන්න බෑ. ධර්මයේ ඉගෙනගෙන අවබෝධය නොලබන්න නම් ඒ කියන්නේ ධර්මයේම ධර්මඥානෙම අවසානය කියලා හිතාගෙන ඉන්නවා. ධර්මඥාන කියන්නේ පොතේ දැනුම අවසාන කරගෙන හිතාගෙන ඉන්නවා නම් ඔය ජීවිත තුනකට සම්බන්ධ කරලා කියන කතාව හොඳයි. මොකද භාවනා කරන යනකොට අනිවාර්යයෙන්ම සැක හිතෙනවා. මෙහෙමනම් කොහොමද මිනිස්සු නිවන් දකින්නේ කියලා. ගෞරවනීය ස්වාමින් වහන්සේ දැන් මේ චිත්තක්ෂණයේ ඉඳන් පසුගිය දේවල් ඔක්කොම අතීතයට තමයි වැටෙන්නේ. එතකොට අනාගතේ නම් මේ දක්වා බලනකොට තාම අනාගතය අපිට ඇවිල්ලා නැහැ. එතකොට ස්වාමින් වහන්සේ එතකොට වර්තමානයේ තුල තමයි මේ දැන් පවතින චිත්තක්ෂණ චිත්තක්ෂණේ පවතින්නේ. එතකොට මේ චිත්තක්ෂණය තුලද අපි නිතරම මෙනෙහි කරන්න ඕන ප්‍රශ්නේ මේ විදිහට අහන්න පුළුවන් අතීත චිත්තක්ෂණයේ අතීතේ ඉඳලා මෙනෙහි කරන්න පුළුවන්ද කියලා. වර්තමාන අනාගත චිත්තක්ෂණයේ අනාගතේ ඉඳලා මෙනෙහි කරන්න පුළුවන්. නැත්නම් අතීත අනාගතත් මෙනෙහි කරන්න වෙන්නේ මේ චිත්තක්ෂණයෙම ඉඳගෙනද කියන ප්‍රශ්නේ ආපුවාම උත්තරේ තියෙනවා. අතීත හෝ අනාගතේ ප්‍රකාශ වෙන්නේ මේ චිත්තක්ෂණය තුල තමයි. කරන දේ කරන්න වෙන්නේ මේ චිත්තක්ෂණය තුල තමයි. අතීතයට අතීතයේ ඉඳලා මොනවක්වත් කරන්න බෑ. අනාගතයට අනාගතේ ඉඳලා මොනවත් කරන්න බෑ. ඒවා ප්‍රകൃති දේවල් නෙවෙයි. ප්‍රകൃති අස්පනා අපිට තියෙන මේ චිත්තක්ෂණේ පමණයි. ඒ නිසා කරනවා නම් මේ චිත්තක්ෂණය නොකරනවා නම් මේ චිත්තක්ෂණේ තමයි. අත්‍යචාන්ස කර්ම භව උත්පත් භව දෙක ඒකෙත් ඔය ඔය සෑහෙන ඔය අටුවාවක් ගිලගෙනයි මෑණියෝ දඟලන්නේ මට සිද්ධ වෙනවා ඉතින් ඕක ටික ටික ටික අයින් කරන්න මෙහෙම දේවල් ඔය මූලික ත්‍රිපිටකයේ පොත්වල නැහැ කොහොම කෙරුවක්වත් ඔගේ ත්‍රිපිටකයේ තියෙන තැනක් හොයලා බලන්න භවය කියලා සඳහන් කරලා තියෙනවා ඒ භවයේ ওই දෙකට කඩනකොට තමයි විඥානියත් මේ ඔය වගේ කඩලා භවයත් කඩලා පෙන්වන්නේ අර 12 ආකාර ක්‍රමයට යනකොට තමයි. ඒක බොරු නෙවෙයි අවබෝධ කරන්න තේරුම් ගන්න බැස ගන්න හොඳ ක්‍රමයක් වෙයි. නමුත් අවසාන විදාට යන වෙලාවට යනකොට මේ අවබෝධය ප්‍රත්‍යක්ෂයට යනකොට ඔය වගේ විස්තර කර කර ඉන්න වෙලාවක් ඇත්තේ නැහැ. අනිත් එක ඒකට සාක්ෂියක් වශයෙන් ගන්නවා ත්‍රිපිටකේ ওই විදිහට බෙදලා නැහැ. ඒ නිසා මම අර අටුවා ප්‍රතික්ෂේප කරනවා කියන එක නෙමෙයි තියෙන්නේ. එව්වා උපකරණයක් වශයෙන් පාවිච්චි කරනවා මිසක ප්‍රශ්න කරගන්න යන්න එපා. ඒකෝට කවදාකවත් සතියට හෝ දුක්ඛ සත්‍ය අවබෝධ කිරීමට යොමුමක් දෙන්නේ අපි මූල ධර්මයේම කරකිනවා. අපි එකතන මේ මෙත්තහි වෙනවා. ගොඩේ ඉන්න බැරි ප්‍රශ්නකට හිර වෙනවා. ඒ ඉතින් අපිට බෑ ඉතින් මත්වේ පස්සේ ඉස්සරහට එන මෛත්‍රී බුදුහාමර ආපුවාම පොඩ්ඩක් ඉඳලා අහලා බලා ගන්න එකයි තියෙන්නේ මේක කොහොමද ස්වාමීන් වහන්සේ මෙහෙමයි කියලා. ඒ අන්තිම බස් එක යනවා නම් කමන්නේ. දැන් ඕන යන්න ඕනේ නම් ඉතුරු ටික හොඳටම ඇති වැඩ ටික කරගන්න.